ඉතින් මේව ඇත්තටම අපේ ජීවිතේ පුදුම විදිහට අපි හිතනට වැඩිය බැඳී, වෙලී, ඇලී අපි ගත කරනවා. මේ මදිවට අපි මේ හැම තණ්හාවක්ම ආඩම්බරයක් විදිහට සලකනවා. එහෙම නැත්නම් භව සම්පත්තියක් විදිහට සලකනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙන ඇහැ කන දිව නාසය කය මන අපේ ජීවිතේ තියෙන වටිනාම දේ විදිහට අපි සලකගෙන ඇහැ වාගේ ඇහි බබා වාගේ කියලා අපි සලකනවා. ඉතින් ඒ සලකනකොට මේ තණ්හාවල් ඒක ඇහත් මායාගෙන රූපත් මායාගෙන චක්කු විඥානෙත් මායාගෙන ඉතින් ඒකට අපි ඇහෙන් රූපය අත්දකලා ඒක අභිරන්දනය කරනකොට අභිවදනය කරනකොට අජෝස තිට්ඨති කියන විදිහට ඒ ගැන වර්ණනා කරනකොට නැත්නම් හිතින් රස විඳිනකොට ඒක වන්දනා කරන අභිවන්දනය අභිවදනය අනුන්ට කියාපානකොට අජෝස තිට්ඨති කියලා ඒකට බැහැගෙන ඉන්නකොට ඉතින් ටොංගාන කියන්න බෑ. ඉතින් ඒක අවදියෙන් ඉන්න හැම වෙලාවෙම රූප වාහිනියකින් රූප වැක්කිරනා වගේ මේ බලන රූප නිසා පුදුමාකාර කෙලස් තෝගයක් උපදිනවා. හැබැයි ඉතින් අහිංසකයි මේ தත්ත්වේ. කවුරක්වත් එහෙම මේ හිතාමතා කරන්නේ ගන්න මේ කාම දනවන රූපත් නෙවෙයි මේ සාමාන්‍ය රූප. ඉතින් ඒ රූප කාම දනවන රූප තියෙනවා, ද්වේෂය දනවන රූප තියෙනවා. ඒ රූප දෙක අතරමැද තියෙනවා කාමයක් නැති, ද්වේෂයක් නැති, ධම්මනාපයක් නැති, අමනාපයක් නැති දේවල්. ඒවා තුනේ ගලණය කිසිම දවසක කිසිම කෙනෙක් පොත් ලැබීමක් කරලා නැහැ. කරන්නෙත් නැහැ. ඒ මදිවට ඒක වර්ධනය සඳහා දරුවෝ මල්ලෝ පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා රටක් වශයෙන් රාජ්‍යයක් වශයෙන් රජුරොත් එක්ක එකතු වෙලා. ඉතින් කටයුතු කරලා කියනවා අපි දැන් දියුණු જાතියක්. අපිට ඕනේ රූපයක් පොත්තමත් අද කරලා පමණින් ගන්න පුළුවන්. ඕනේ වර්ණයක් ගන්න පුළුවන්. ත්‍රිමාණව ගන්න පුළුවන් කියලා මේ කටයුත්ත සඳහා මානවයේ ඉදිලා ඉන්න ප්‍රයත්නේ දිහා බලනකොට ඒක සම්පූර්ණයෙන්ම මිච්ඡා සංකල්ප මත පිටලා තියෙන එකක්. ඒ නිසා අපේ සුද්ධ දැනුම අද තියෙන මිච්ඡා දිට්ඨියක් කියලා කියතයි. මොකද හිතලා කියලාවත් දෙන්න විදිහක් නැහැ. මේ රූප තණ්හාව නිසා ප්‍රහාණය කිරීමක් කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් කරේ මොකද්ද? කට්ටියම හොය හොය කියලා කරේ මොකද්ද? ඒ රූප තණ්හා වැඩි කරන එක. නමුත් මේ මුළු ලෝකෙම ඒක කරාට අපි මුළු සංසාරයක් එක කරාට සරුවචනාංශේ කුඹ ගහක් වගේ දජපතාකයක් වගේ ඉඳලා කියනවා උඹලා වඩන්නේ තණ්හාව කියලා. කිසිම කෙනෙකුට සරුවචනාංශට චෝදනා කරන්න බෑ. මේක අපේ ලැබපු දෙයක් භව සම්පත්තියක් පෙරකල විනක් ඔක්කොම මොනවා කිව්වත් සරුවචනාංශ ඕක තියෙන රූප තණ්හාව. හැබැයි දරුවචන්සේ නොකියන එකකුත් තියෙනවා හිතින් සාගන්න රූප සඳහා ද්වේෂිකුත් තියෙනවා. පිය විප්පයෝගේ දුක්ඛකුත් තියෙනවා අප්පිය සම්පයෝගිකුත් තියෙනවා. මේ දෙකේදිම කිපෙන්න තරම් ඕනේ ඇත්ත වශයෙන් තණ්හා වගේම රූප පිළිබඳ තියෙන ජුගුප්සා ජනක දානන රූප ඒ දෙකේදිම තණ්හා සහ ද්වේෂ දෙක හට ගන්නවා මේ දෙකටම සරුවචහන්සේ පොතේ සඳහන් කරන තණ්හාව පමණයි ගැඹුරින් බලනකොට ද්වේෂය කියන්නේ තණ්හාවේ හේවණල්ලට මේ දෙන්න එකයි අපි යම් රූපයකට මනාපයි කියලා කියන්නේ ඒ ළඟ තියෙන අනික් රූපෙට තියෙන අමනාපය තමයි. මේ ළඟදී ඇමරිකාවේ තියෙන ඡන්දෙදී ඒගොල්ලෝ මේ පුදුම පුදුමාකාර තරඟකාරී ඡන්දයක් තිබ්බේ මේ අපේක්ෂකයට ඡන්දෙ වැඩි වෙන්නේ අනිත් අපේක්ෂකයට තියෙන द्वේෂය නිසායි කියලා අන්තිමට කිව්වා. අර අරයා පේන්න බැරි නිසා මෙයාට ඡන්දෙ දෙනවා. මෙයා ජනප්‍රිය නිසා නෙවෙයි. මේ වගේ තමයි අපි දත් බෙහෙත් ගත්තාම අරකට කැමති නැති ඊට වඩා හොඳ එකක් ගන්න නිසා. ඒ නිසා අපි හැම වෙලාවෙම යමක් පිළිබඳව රූප තණ්හා වෙන රූප ද්වේෂයක් හටගෙන තියෙනවනම් ඊට වැඩි රූපයකට තියෙන ආසාව නිසා තමයි රූප ද්වේෂය හටගන්නේ. ඒ නිසා තණ්හාව ගේම හෙවණැල්ලක් තමයි ද්වේෂය කියන්නේ. ඒ නිසා පොතේ නෑ ද්වේෂය. හැබැයි ලෝකෙ පිස්සු දිහා බලනකොට මානසික අසහන තියෙන තියා බලනකොට තන්නේ ක්‍රම ද්වේෂයේ ක්‍රියාකාරකම. ඒකට ආයුර්වේදයේ සඳහන් කරන්නේ අස්ථාන කෝපය කියලා. අපි දන්නේ දවසකට කොච්චර තරම් අපි මේ ඇහ පිනවන්න හදනකොට මේකට ද්වේෂය නිසා ඒක තව ලස්සන කරන්න හදන්නේ. ඔබ තව පොඩ්ඩක් එක වාක්‍යයක් යහට ගියොත් වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නිසායි අපි මෙච්චර නිර්මාණශීලී වෙලා තියෙන්නේ. ලස්සන ලස්සන රූප හදන්නේ ත්‍රිමාන රූප හදන්නේ වර්ණ රූප හදන්නේ වර්තමාන මොහොතේ පේන එක නීරස නිසා. ඒක නොදකින් කියන නිසා අපේ හිත එක්කෝ වර්ණ රූප බලනවා. එහෙම නැත්නම් චිත්ත රූප බලනවා. එහෙම නැත්නම් රූප සංඥා බලනවා. ওই මට්ටම් තුනේදීම කොයි එකටත් මනාප ගතිය ඇති වෙන්නේ වර්තමාන මොහොත නැත්නම් වර්තමාන මොහොතේ ඇස් දෙක වහගෙන ඉනකොට පේන දේවල් නොදකින් නොපතන් නොදොමකි. රූප සද්ද තණ්හා ගත්තොත් වර්තමාන මොහොතේ ඇහෙන දේවල් නොදකින් නොපතන් නොදොමකි. වර්තමාන මොහොතේ දැනෙන ගඳ නොදකින් නොපතන් නොදොමකි. වර්තමාන මොහොතේ ඇස් දෙක වහත්තම දිවට දැනවන රසක් නොදකින් නොපතන් නොදොමකි. වර්තමාන මොහොතේ ඇස් දෙක වහන භාවනා කරනකොට කයට දැනෙන යම් පහසක් නොදකින් නොපතන් නොදොමකි. හිතට එනවනම් හිතවිල්ලක් නොදකින් නොපතන් නොදොමකි. ඉතින් ඒක කියනවා නැගිටලා ගිය ගමන් මට වෙන ස්වරූප බලන්න පුළුවන් වෙන සද්දා ඒ රූප මොන ජරාවද දන්නේ නමුත් මේකට වැඩිය නම් හොඳයි. ඉතින් භාවනා නොකරන්නේ ඇයි කියලා තේරෙනවනේ මිනිස්සු. භාවනා කෙරුවොත් ඇත්ත එක වහගත්තට පස්සේ ඕනම කෙනෙකුට ඇත්ත එක වහගෙන ඉන්න බාට රූපයෙන් සංඥාවක් තියෙනවා. ඇත්ත එක වහන භාවනා කරන බාට සද්දකින් සංඥාවක් තියෙනවා. ගන්ධකින් තණ්හාවක් තියෙනවා. රසකින් තණ්හාවක් සංඥාවක් තියෙනවා. පොට්ටබ්බේකින් සංඥාවක් තියෙනවා. ධර්ම මේ වශයෙන් දාන්න මම දැන් මෙතන ඉන්නේ කියලා ඒකට විතර වෛර කරන්නේ අපි මොකටවත්. ඒ නිසා ලෝකෙට ප්‍රේම කරනවා. ඒක නිසා අපි ගිතමු කාට හරි අපි මෛත්‍රී කරනවා කියලා. කාට මෛත්‍රී කරත් වර්තමාන රෝපිත කරන ද්වේෂයේ පදනමට තමයි අනුන්ට මෛත්‍රී කරන්නේ. ඒක දඩමීම කරගන්නවා. කවදා හරි මේ හොල්මන දැනගෙන බුදු කෙනෙක් පහළ වෙලා කියන්න ඕනේ ඇස් දෙක වහගත්තාමට নানা ආකාර රූප වෙන්නේ. ඒව ලස්සන නෑ. නමුත් ඒක සතිය කියලා දැනගනි. වර්තමානව ඇහෙන নানা ආකාර ශබ්ද. එක්ක ඇතුලෙන් එන ශබ්ද, එහෙම නැත්නම් පිටින් එන ශබ්ද. ඒක සතිය කියලා දැනගනි. ප්‍රිය නන්නේ. ඇහෙන ශබ්ද ප්‍රිය නෑ. ඒක කවුරු කිව්වත් එච්චරම තමයි. ඊට පස්සේ ගඳ. අපි කියන්නේ හඩු ගඳ කියලා එකක් තියෙනවා. සඩු ගඳ කියලා කියනවා නම්බුකාර විදියට ඒකට. ඔච්චරයි දැනෙන්නේ අපිට. අපි කොච්චර ලතුනනවද? කොච්චර මේක උදේ ඉඳලා හැන්දනකම් හොදනවද? ඒ මොකද අර ස්වභාවයෙන් එන ගඳට අපි කියන්නේ හඩු ගඳ කියලා. ඒකට කැමති නැහැ. කොයි ඉස්සර තපසරියෝ අර බෞද්ධ බෞද්ධ අබුද්ධෝත්පාද කාලේ ඒ මිනිස්යන්ට කොණ්ඩේ වැවෙන එක ලාභයි. ඒ මොකද හේතුව ඒ පැත්තෙන් සත්තු විදිනු අඩුයිනේ. මේ තට්ට තිබ්බම තට්ටේට හරි ආසයි මදුරු. උන් ඇවිල්ලා කනවායි කියන. මේ කොණ්ඩ බැඳගත්තාම කොත්තන කොණ්ඩ තිබ්බත් රැට නිදා ගන්නකොට නිින්ද යන්නේ නැහැ. කොණ්ඩේ තියෙන අම්මන්ඩිලා දන්නවනේ. ඒ නිසා මේ පැත්තට තියලා කොණ්ඩ බඳින්නේ තාපසියෝ. ඊට පස්සේ ඒකේ මකුණෝ නොඑන්න එහෙම නැත්නම් කිනිතුල්ලෝ නොඑන්න එහෙම නැත්නම් ගෝපයෝ නොඑන්න ගොම දාලා මේක බැන්දට පස්සේ කොණ්ඩේ එහෙම හැඩපළු ගෙතෙනවා. ඉතින් සදා ගඳයි. තපස්සර ජීවිතේ හැමදම ගඳයි. නමුත් එයා දන්නවා මේ ගඳ වර්තමාන මොහොතේ ඉන්න බවට ලකුණ මේ හඩු ගඳ කියලා එකක් තියෙනවා. ඒක වර්තමානයේ ඉන්න බවට ලකුණ ඉතින් මොනව කරන්නේ? ඒ නිසා මේ වගේ කෙනෙක් සබේට එනකොට කිට්ටුවට යන්නේ නැහැ කවුරක්වත්. රස බලන්න අපි අද්දක වහගත්ත අපද කටරේන කෙල මොකද්ද රසයක් අපිට කියලා දෙන මේක අපි නොදකින් තමයි. අපි වෙනකොට කැමති චුයින්ගම් පෙත්තකට ඉතියි. එතෙන් බීඩිය බොන්න කැමති. නැත්නම් සුරුට්ටුවක් බොනවා. මම අරකට කැමති නැහැ. ඕනේ ඉතිවක ඉඳගෙන බලන්න ඉන්න ඉතිව මොකද්ද වෙන්නේ කියලා. ඒ ඉරියව තමයි අපහසුම ඉරියව. අනේ මේ කකුල පොඩ්ඩක් දික් කරන්න නැත්තම් පොඩ්ඩක් කෙලින් වෙන්න නැත්තම් කියලා අර ඉරියව මාරු කර කර ඉනවා. ඉතින් මේ තේරම ජීවත් වෙන හැම සතෙකුටම තියෙන සද්ද ද්වේෂයක් තියෙනවා. රස ද්වේෂයක් තියෙනවා. ගඳ රස පහස හැමතැනම ද්වේෂයක් තියෙනවා. ඒක ඒක නොදකින්න තමයි අපි අතීතය අනාගතේ හිත යොදවන්නේ. ඒක නොදකින්න තමයි අපි වෙන කෙනෙක් ගැන හිත හිතා ඉන්නවා. වෙන තැනක් ගැන හිත හිතා ඉන්නවා. Tamange පැත්තට ගත්තොත් මේකේ තියෙන ශබ්ද තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා මොකක්වත්ම නැහැ. වර්තමානයේ තමයි. හැබැයි එතන තමයි බුදු ආමතුරු ඉන්නේ. එතන තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් අපි নানা ප්‍රකාර දේවල් කරලා වර්තමාන මොහොතේ එන සද්ද වලට වෛර කරනවා. හිතවිලි වලට වෛර කරනවා. වේදනාව වලට වෛර කරනවා. ආනාපානෙම දැක්කත් ඒකත් නීරසයි. ඒක නිසා පේනවා වටින් ඉන්න මේ සද්ද තණ්හා රූප තණ්හා සද්ද ගන්ධ තණ්හා තමයි අපි මේ වරදේ බඳවන්නේ කියලා. ඒ නිසා අපි හිතනවා මේ ඒ තණ්හා දනවන රස ගඳ ගන්ධ රස එහෙම නැත්නම් සද්ද රූප අයින් කරන්න උත්සාහයක් ගන්නවා. ඔය කවදාද දැනගත්තොත් මගේ හිත වර්තමානට කොච්චර ද්වේෂ කරනවද මේක තමයි යන්ත්‍රය හදනකොට මාතයා දාලා තියෙන ක්‍රමේ මට පුළුවන් ද වර්තමානයේ ඉන සද්දෙටත් රූපෙටත් ප්‍රිය කරනවා සද්දෙටත් ප්‍රිය කරනවා ගන්ධරත් ප්‍රිය කරනවා රසරත් ප්‍රිය කරනවා පහසටත් ප්‍රිය කරන්න පටන් ගත්තට පස්සේ බුදුහාමුදුර එතන ඉන්නවා මේකට අපි කිවිස ගන්න ඕන සද්ද තණ්හා රූප තණ්හා නිසා බාහිරට අදිනවා ඒක හැම වෙලාවෙම කියත හැකි මම දැන් මෙතන නෙමෙයි ගීගේ ජීවිතයක් කොට පොඩ්ඩක් හිතන්න විනාඩි 5ක් විතර ඉන්නකොට අපි ගෙදර දොර වගේ කේමිස්තුකම් ඉෂ්ට කරමින් අපිට කවදාවත් කවුරක්වත් ඇවිල්ලා කියාවිද දැන් මො ගොඩාක් කියලා මහන්සි වුණා පොඩ්ඩක් වර්තමානයේ හිත තියාගෙන හිටපන් කියලා අපේ නෑ අයෝ අපි දන්නේ එකෙක් කද්දාවත් නෑ උන් සේරම යමපල්ලෝ අදින්නෙම අතීතයට අදින්නෙම අනාගතයට නිසා මං ගැන හිතපන් කියන නැත්නම් අතන ගැන හිතපන් කියලා ඒව නැත්නම් යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැහැ අර කරපන් මේක කරපන් කියන ඉතින් බුදු දඥාන්සේ එක්කෙනෙක් එක්කවත් තරහ නැහැ කියනවා උඹට උඹ ප්‍රේම කරනවා නම් උඹට උඹ අර්ථ සිද්ධිය සලකනවා නම් උඹට උඹ සම්මා ආජීවය සලකනවා නම් අත්ත සම්මා පණිදි තියෙනවා නම් පොඩ්ඩකට බලපන් විනාඩියක් විතරත් අඩු ගන්න මේ මම දැන් මෙතන තියන්නේ එතකොට බලන්න රූප තණ්හා, සද්ද තණ්හා අපිව අදින හැටි, මාළුවෙකුට පොරි දැම්මා වගේ එහෙම මෙහෙන් ගහන හැටි. ඉතින් කවදා හරි යෝගාවචරය මේක දැනගෙන මේ ඔක්කොටම රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන මේ පහටම අපි කාමච්ඡන්දය කියලා කියනවා. නීවරණ මට්ටමකින්. නැත්නම් පරිඋත්ථාන කෙලෙස් මට්ටමේ. ඉතින් බුදුරජාණන්සේ දන්න භාවනා කරන්න හැම කෙනාටම එහා පැත්තේ යන්න බැරි ගල් තාප්පයක් වාගේ, පිටියක් වගේ මේකේ හිටිනවා. බුදුරජාණන්සේ කියනවා මේකට මම කියලා දෙන්නම් ක්‍රමයක්. ඉස්සල්ලාම දැනගන්න භාවනා කරන්න ආවට පස්සේ අපේ හිත කොච්චර කඩප්පුලිද කියලා. අපේ හිතට නොකෑමනාද කියලා. අපේ හිත දහපතුරද කියලා. අපේ හිත කෙලෙස් අදිනවද කියලා ඒක වාර්තා වෙන්නම ඕනේ. එතකොට පේනවා gedara dure ඉඳ ඇති මේක නොපෙනෙන්නේ මේක රූප සද්ද ගන්ධ රස වලින් පිනවගෙන දවස පුරාම මදයට ප්‍රමාදයට හේතු වෙලා ගත කරන මේක තේරෙන්නේ නැහැ. දැන් බුදුන් සරණ ගිහිල්ලා ධර්ම සරණ ගිහිල්ලා සංඝ සරණ ගිහිල්ලා සීලක පිළිහිටලා යම් කිසි කෙනෙක් උත්සාහයක් ගත්තොත් ඒවට නොයන පරිසරයක ඉඳගෙන ඇද්දක වහන සද්ද නැත්නම් ගිහිල්ලා කය හොල්ලන්නේ නැතුව ගන්ධ රස බලන්නේ නැතුව ඉන්න කියලා. එතකොට පේන්න පටන් ගන්නවා ශබ්ද තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා එන්න පටන් ගන්නවා. ඒවට අපි කාම සංඥා කියලා කියන බුදුරජාණන් කියනවා මේක මම කරලා තියෙනවා. තාරාතංකිය කල්පලක්ෂ මම පෙරම් පුරලා තියෙනවා. මම ඔබට එකක් කියන්න. රූපයකට හිත බැඳපන්. එහෙම නැත්නම් ගැලෙන් ඇඳගෙන ආපු මීහරකා. කුලා. කුළු මීහරකා. හයිය කනක බැඳලා ගම්මැද්දේ තියපන්. මැරෙන්න නටනවා. ලාවරපට කඩා ගන්නව හදනවා. කුණ්‍ය ගලවන හදනවා. ඒ වගේ අරමුණ තියලා සතිය නැමැති වරපටෙන් ආනපානෙටම නැවත නැවත නැවත නැවත යොදවන්න. වෙලාවක් එනවා. අද රිටිටගේ අන්තිම බණ නිසා ඒ කියන්න අවස්ථා වැඩි. වෙලාවක් එනවා. ඔන්න ආනපානෙ හිත හිටිනවා. හිටිනකොටත් ඒක ගන්නෙත් එක්කෝ ආනපානෙ කරනකොට දැන් මේ රූප තණ්හාවක් ඇති වෙනවා කහා පාට පේනවා නිල් පාට වෙනවා සුදු පාට වෙනවා එහෙම නැත්නම් අද කිව්වා වගේ මට නිල් පාට පේන්නේ මට කහා පාට පේන්නේ කියලා මොකක් හරි අල්ල ගන්නවා රූපේ සම්බන්ධයෙන් සද්ද බලන කොටත් පේනවා නිස්සද්ද වෙනකොට හිතේ තියෙනවා නිහඬේ හඬක් සමහරෙකුට පේනවා මැරිච්ච අම්මවිලා කතා කරනවා සමහරෙකුට බුදුහමරවිලා කතා කරනවා සමහරෙකුට පිටරට ඉන්න කර්මස්ථානචරවල ඉතින් ආයෙත් මේ භාවනා කරපු නිසා මට දැන් ඔන්න සද්ද නම් ඇහුණා මේක තමයි නියම සද්දේ. ඉතින් මෙයා මෙතන ඉන්න කර්මස්ථානේ පැත්තක තියේදී අර ඒකේ කර්මස්ථානාචාර්යවරු විශ්වාසේ ගමන් යනවා. ගිහිල්ලා ගියොත් නිකමට හරි ගියොත් අන්තිම සීලෙත් කඩනවා. හැබැයි පේන්නේ නම් එහෙම නෙවෙයි. ඒකේ නාමය හොඳටම නිවන් දැකලා ඇවිල්ලා මට කමටහන් දෙනවා වගේ নানা ආකාර සද්ද එක එකකට ඇහෙනවා. ගඳක් දැනෙනවා. ගඳ දැනෙනවා අඩුයි සාමාන්‍යයෙන්. ඉන්නවා ඒ උනාට සමහරු එයත් යන්න පැහැදිලිවම පෙරේත ගඳ දැනෙනවා. තමන් පිච්ච මල් සුවඳ දැනෙනවා. ඉතින් ආයෙත් නම් මේ වහන එක්ක වැරදිලා හරි ගිහිල්ලයි කියලා. එහෙම නැත්නම් විවිධ රස කටට කෙලවුනනවා. විවිධාකාර දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒක කයට එහෙම මිරිකනවා, මෙහෙන් තද කරනවා, උණුසුම් වෙනවා, කූඹි දුවනවා, වැස්සට තෙමෙනවා. විවිධාකාර සංඥාවල් එන්න පටන් ගන්නවා. එව්වත් එන්නේ රූප රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා හරහා තමයි. නමුත් යෝගාවචරයට හීන නූලෙන් පේනවා. ඒ උනාට මගේ සතිය දැන් අරමුණ දිගේ හිටිය වැඩි. වෙනදට වැඩිය මේ ඇතුලෙන් හොල්මනුත් තියෙනවා. ඒක ඇත්ත නෙවෙයි. ඒව නිකන් හිතින්ම වවාගත් දේවල්. හැබැයි බොහෝ යෝගාවචරය හිතනවා ඒව මේ භූත දෝෂ. එහෙම නැත්නම් ඇත්තටම මැරිච්චම් ඇවිල්ලා කතා කරනවා. අපේ හිතිය කර්මස්ථානාචාරවරේ කියා කියනවා. ඔයා මුදුවට භවනා කරුවොත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කර්මස්ථානක් දෙනවා. ඒක කරන්නයි කියලා. ඒක කිලින්ම පිස්සංකුරට යන දේන හයිවේ එක තමයි. ඒ ධර්මතම මේ රූප දන්නා රස දන්නා වංචනිකව වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් తాවකාලිකව මිදෙන්න නම් වර්තමාන මොහොතේ හිත බඳින්න බඳින්නේ කොහෙද? ඉන්නේ ඉරියව්වේ නැත්නම් ආනපානේ එහෙම නැත්නම් වම දකුණ සක්මනේ නැත්නම් පිම්බි මොකාකාරී අරමුණක තියාගෙන හිටියොත් ඔය කාට මොන තරම් කමටහන් සුද්ධ කරේ නැතත් එයාට තේරෙන්න පටන් ගන්නවා සද්ද නම් තියෙනවා තමයි. හිතවිලිත් තියනවා තමයි. වේදනක් දැනෙනවා තමයි. ඒ වුණාට මගේ හිත දැන් වෙනදට වඩා යම් යාලුකමක් යම් හාදකමක් යම් ඇසුරක් පවත්වන වර්තමාන මොහොතත් එක්ක කියලා ඒක නොකියන එක තමයි කමඨාන් සුද්ධ කිරීමේ තියෙන අදක්ෂකම. ඒක විතරක් කතා කරන එකට භාවනා දවස් 7ක් කරන්න ඕන කමක් වෙන්නේ නැහැ. අවුරුදු 7ක් නෙමෙයි. මම කියෙරෙන්නේ මොකද කියන්නේ සතියනම් සීල තමයි ඒත්මට සද්ද ඇහෙනවනේ. ඒත්මට ගඳ දැනෙනවනේ. ඒත් මට රස දෙන ඇයි ඒ කියලා ඉතින් හැම අරයා රසට කමටහන් සුද්ධ කරගත්තොත් ළඟ ඉන්න කෙනා එයාට රසනේ මට ගඳ එනවා මම මොකද කරන්නද ඊගාය කරනවා මට එන්නේ ආලෝකයක් මම මොකද කරන්නව කියලා ඒ අරයට දෙන එකෙන් මෙයාට කවදාකවත් සුද්ධ වෙන්නේ නැහැ ඒක ඉතින් අර තෘෂ්ණාවේ හැටි ඒ පේන දේවල් මේ ඇත්තටම කාම නෙවෙයි කාම සංඥා මෙන්න මේක බුදුරජාණන් වහන්සේ බුද්ධමාකාර විදියට ඒ කමඨාන් සුද්ධ කළා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අපේ ලොකු සංසීතන කාලේ කියනවා පස්සක මහණුන්ට ඉස්සල්ලාම දැකපු වෙලාවදී කොච්චර දෝ ගව් ගානක් ගිහිලා පස්සක මහණුන් බොව අමාරුවෙන් කී කර කර ගන්නවා මේ කියන දෙයක් අහන්න. ඉස්සල්ලාම කකුල් දෙකවත් හොදන්න කැමති වෙන්නේ මේ ආක්‍ය වංශයෙන් ඇවිල්ලා අපි මේ දාසකමට ගන්න හදනවා. අපි මොකටද එයාගේ කකුල් හොදන්න ඕනනම් කකුල් දෙක හොදාගත්තා වෙයි කියලා නේ. ඒ කට්ටිය එකඟ වෙන්නේ. පස්සක කුමාරි බුදුන්සේ බණ කියලා. පළවෙනි බණේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවානේ මේ මතුවෙන තාක් දේවල් නැති වෙනවා. ඕක ගැන කතන්දර ගොතන්න එපා. අහන්න එපා. ඔය දේ බලන්න එපා. හෙටත් බලපන්. ඊට ඉවරයි. ඔය අහනවයි කියලා කියන්නේ දැකපු දේ නතර කරගන්න හදනවා කියන එකයි. වේදනාවක් ඇවිල්ලා වේදනාවට හිත යොදපු ගමන් වේදන නතර වෙනවා. සද්ද කොච්චරද ඇහෙන මොකක් හරි සද්දයක් ගැන හිතුවොත් ඒක නතර වෙනවා. හිතවිල්ලකුත් එච්චරයි. මේ හිතවිලි කියන්නේ මේ චිත්‍රපට ශාලාවක වෙන චිත්‍ර වගේ අනේක. මේ හිතවිලි විතරක් අල්ලගන්නේ අපි හිතවිල්ලට ආසාව නිසා කොහොමද මේ යනවයි කිව්වට පස්සේ හැමදේම එන්නේ එකක්වත් නතර වෙන්නේ. මේ යනම් කොටේ මේ මේ යන මට කඩළු මොටද කියලා කතාවක් තියෙන්නේ. මේ යන මිනිහට ආයේ හතරගන් ඉඳන් බලන්න ඕන කම නැහැනේ. ඒක තමයි කොණ්ඩඤ්ඤ ආමරත් තියෙන්නේ. පහුවෙන්ද කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තව ශාන්සනකෝ පින්නපාතයවලා. ඊතුරු හතරනම නතර තුන්නමක් නතර කරගෙන ඒ තුන්නමට භාවනා මෙහෙයුමක් කරලා තියෙන මුද්‍රඥානanse. ඒ මෙහෙයවීම තමයි වප්පතෝඥානanse දසෝවන් වුණා. ඊට පස්සේ බද්ධිය. ඊට පස්සේ ඔහොම දවසින් දවස දවසින් දවස කොණ්ඩඤ්ඤ සංසය කරපු වැඩේ බුදුන්සේ ළඟ ඉඳලා කියලා දෙනවා. කොච්චරක් දවසකට කියලා දෙන්න ඇද්ද කිසිම සූත්‍රයක නැහැ. කියලා තිනවා දවස් 5කට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා පත්තිනාම නිවන් දැක්කේවයි කියලා රහත් කෙරුවයි කියලා මම තතරමැද එක එකනාට එක එකනාට ඔය අහන ප්‍රශ්න ඒ හැම එකම අහන්න තියෙන්නේ. නමුත් ඒව ඒ පොත් වලට යන්නේ මොකද එක එකනා ප්‍රශ්න අහන විදිහ ඒ තරම්ම විචිත්‍රයි ආවේනිකයි බුදුන්සේ දෙන්නේ පොදු ඒවා ටික විතරයි. කෙසේ නමුත් භාවනා කරලා කරලා කරනවා කියලා කියන්නේ මේ කිනාර සීල විසුද්ධිය තියාගෙන චිත්ත විසුද්ධිය පිණිස කටයුතු කළා කවදා හරි දැනගත්තොත් මම චිත්තක්ෂණ දෙක තුනක් වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. නැත්නම් ඉරියව්වේ ඉන්න පුළුවන්. ඒ ඒ චිත්තක්ෂණ තුන චිත්ත විසුද්ධිය කියලා ගන්න පුළුවන්. එක චිත්තක්ෂණත් ඇත්තම චිත්ත විසුද්ධියක් නම් ඒක දැනගන්න බෑ. චිත්තක්ෂණ තුන හතරක් ගියාට පස්සේ තමයි දන්නේ මගේ හිත කවදාකවත් නැති වැඩේ ගියා වර්තමානයේ හිටියා දැනෙන්න yaadෙන්න ඕනේ. ඒකෝට චිත්ත විසුද්ධිය එනවා. ඊට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මේ කොච්චර මිත්‍යා දෘෂ්ටික වුණත් මට නැත්නම් කතෝලික මිනිසෙක් හරි මුස්ලිම් මිනිස්සු ඒකට කිව්වොත් භාවනාව මේක මේ වයි කියලා. ඒ දෘෂ්ටි හරින්න පුළුවන්. අපි දෙන මේ බෞද්ධ සම්මාදිට්ඨිකයි, කතෝලික මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි, මුස්ලිම් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි, හින්දු මිනිස්සු මිත්‍යා නෑ. මිත්‍යා දෘෂ්ටි හෝ සම්මාදිට්ඨිය තියෙන්නේ ඒ චිත්තක්ෂණේ වර්තමාන මොහොතේ හිතපවත්තන්න ඕනේ කියලා දන්නවනම් සම්මාදිට්ඨිය. දැනගත්තත් ඒක කරන්න බැරි නම් එහෙම නැත්නම් වර්තමාන මොහොතේ කරන්න තියෙන ඉන්දියාවේ යන එක දඹදිව වඩින එක නැත්නම් රුවන්වැලි සෑවටේ කැරකෙන එක කියලා කියන තියෙන කියන්න වෙනවා අකමැත්තෙන් නමුත් මිත්‍යාදිත්‍ය කියලා. කෙල හැකි උතුම් සම්මාදිට්ඨිය වශයෙන් වර්තමානයේ පිටන්න පුළුවන්කම තියේදී নানা ආකාර වැඩ කරනවා. ඒ නිසා චිත්තවිසුද්ධියට ගියාට පස්සේ තේරෙනවා දැන් මම 100 100 චිත්තවිසුද්ධි නම් කළ යුත්තේ නම් යමක් නොකර ඉන්න එක විතරයි. චිත්තවිසුද්ධිය විනිසතර පස්සේ දිට්ඨිවිසුද්ධිය එනකොට කල යුත්තේ යමක් නොකර ඉන්නේ. අපි මොනම කරත් චේතනාපූර්වක මොනවා කරත් අපි චේතනාවට කියන නමන්නේ සංස්කාර කියලා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒකදී මම මම ඕගොල්ලන්ට තරහට කියන එක නෙවෙයිනේ. මැරිච්චාම ඕක කියනවනේ කවුරු හරි ළඟට ඇවිල්ලා. සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ කියලා. එතකොට ටිකක් ලේට් වැඩි. ඔන්න දැමම දන්නවනම් මොනවා කරත් අකුසල් වෙනස මොනවද නොකර හිටපන්. කයි හොල්ලන්නේ නැතුව. එතකොට තේින්න පටන් ගන්න එක කළ හැකි කිය. නැතුන් ශිල්පිකුරුවත් කළ හැකි. මේක දිනු කරන ගියොත් එයාට කාංකා විතන විසුද්ධිය කියලා එකක් එනවා. එයා සැක ඇරලා දැනගන්නවා මම කරූපවුණන් තියෙනවා. අපිට අම්මලා තාත්තලාත් බොරු ගන්නලා තියෙනවා. පන්ති කාමන ගුරු වෘතු ගන්නවා. මහාචාර්ය වෘතු ගන්නවා. ඒත් බුදුහාමුදුරු කියපු දේ සැක හැරලා චිත්තක්ෂණ දෙක තුනක් හරි කරන්න පුළුවන් කියලා මේ කාංකා විතරන විසුද්ධි කියන්නේ සැක සංඛාවල් ඉක්මවන තැනක් එනවා අර තමන් චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහක් එක අරමුණක හිත බඳගෙන හිටියෝ ඒ හිත බඳගෙන ඉන්න වෙලාවේ ඔය මේ කියන තරම් ලේසි වැඩක් නෙවෙයි ඒක පිටියක් මැද පහනක් පත්තු කරවක වෙන වෙන හිතක් තමයි තියෙන්නේ වලාතුරකින් හිතනවා නෑ නෑ කොහම වුණත් මට తాවකාලිකව හෝ අරමුණක හිත තියාන්න පුළුවන් කියලා මෙයා හිතන්න පටන් අරද්දොත් ක්‍රමසහ විදි මේ නටවන එක නෙවෙයි වැඩේ මේ තැම්පත් කරන එකයි පැවැත්ම නෙවෙයි භාවනාව කියන්නේ නැවැත්මයි ඒක නිසා සමුදේ බලන එක නෙවෙයි භාවනාව කියන්නේ Nirodhe බලන එකයි ඒ නිසා ඕන සිද්ධියක පවතින පැත්තක් තියෙනවා නවතින පැත්තක් තියෙනවා හට ගන්න පැත්තක් තියෙනවා ගෙවෙන පැත්තක් තියෙනවා ඒක නිසා මෙතෙක් කල් බැලුවේ මොනත තමයි. හට ගන්න පැත්ත තමයි. පැවැත්ම තමයි. දැන් දන්නවා ඒ නිසා තමයි සංසාරයක් අපිට වද හම්බ වෙන්නේ. නැවැත්ම පැත්ත බලපන්. මේ හට ගන්න හැම දෙයක්ම ඉවර වෙනවනේ. ගෙවෙන පැත්ත බලපන් කියලා කොයි වෙලාවක හරි යෝගාවචරයා ක්‍රමසහවිදි හොයන්න ගත්තොත් නැවැත්ම බලන්න ක්ෂය වෙන පැත්ත බලන්න වැය වෙන පැත්ත බලන්න එයාට තීරණ පටන් ගන්නවා නැවැත්ම හෝ ක්ෂය වීම හෝ වැය වීම දකින්න ඉස්සෙල්ලා අරමුණ දැකලා තියෙනවා අරමුණ හට ගැනීම දැකලා තියෙනවා ඒකයි සරුවචන්සේ ආස්වාද ප්‍රසවාසයේ දැක්කට පස්සේ කියන ආස්වාද ප්‍රසවාසයේ හට ගැනීම බලන්න කියලා කොහේ ඉඳලාද මේ හුස්ම එන්නේ කියලා. ඒකවල තියෙන බොහෝම සියුම් තැනකින් හුස්ම පටන් අරගෙන නාස්පුඩු පුරවාගෙන යනකොට තමයි හුස්ම තේරෙන්නේ. ඒකට තමයි හුස්ම කියන්නේ. නමුත් ඒක පටන් ගන්නකොට ඊටාම සිවුම් තැනකින් පටන් ගන්න. ඒ නිසා එතකොට සතිය තිබිලා බෑ. සුපතිට්ඨිත සතියක් තියෙනවා. අරමුණේ ඉඳත් ඉස්සෙල්ලා කොහේදලද මෙයා මතුනේ කියලා බලාගෙන ගියාට පස්සේ නා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මෙයා නාස්පුඩු පුරවාගෙන යන්නේ. එතකොට දැනෙන්නේ. සමහරවිට ඒකවත් දැනෙන්නේ නැහැ. සමහරෙකුට හොඳට බලහින්ද පේනවා. එහෙම ගිහිල්ලා එයා ඊට පස්සේ නැති වෙනවා. ආදුනිකයා මේ නැතිවීම බලනකොට හිඳාඩි දානවා. එයාට වක්කාර එනවා. ඔළුව තෝන්තු වෙනවා. නමුත් සරුවචන්ස කියනවා මුලයි මැදයි බලලා හටගත්ත හැටයි ගොරෝසු හැටි බලලා ඔක යන වෙලාවේදී කලබල කරන චෝදියා පොඩ්ඩක් බලන්නේ ඒකට පේනවා ප්‍රස්වාසයේ ගෙවෙන හැටි වම් කකුල තියෙනකොට දකුණු කකුල ගෙවෙන හැටි දකුණු කකුල තියෙන වම් කකුල ගෙවෙන හැටි ඒව දෙක කලවම් වෙලා තියෙන්නේ බලන දෘෂ්ටි කෝණේ හැටියට වම තබන හැටි බලනකොට දකුණ ගෙවීමක් තියෙනවා දකුණ තබන හැටි බලනකොට වම ගෙවීමක් තියෙනවා. ආස්වාසේ බලනකොට ප්‍රස්වාසයේ ගෙවීමක් තියෙනවා. ප්‍රස්වාසයේ බලනකොට ආස්වාසයේ ගෙවීමක් තියෙනවා. යෝගාවචර කොහොම කොහම හරි අර හට ගන්න තැන බල්ල බලා ඉඳලා සංකා විතර විසුද්ධියත් එක්ක තේනවා. හට ගන්නවා කියන්නේම තවක එක ගෙවීමක්. ඒක නිසා කවදා හරි හිතනද යෝගාවචරය අදහසක් ඇති කරගත්ත මේ භාවනාදී ඇති කරගත්ත එකලසේ ඇති කරගත්ත සතියේ ඇති කරගත්ත මේ විශ්වාසයේ මත මේ හට ගන්න හැටිවත් බලන්න බැරුව හිත මගේ හිත දෙම ගෙවෙන හැටි බලන පැත්තට පුහුණු කෙරුවට පස්සේ ඒ යෝගාවචරය තුළ අනන්ත අප්‍රමාණ ක්‍රමසාවිදි තියෙන එක බලන්න ඒකට වැද්දගත්ම දේ තමයි ඒකට බය නැතුව ඒකට ලෑස්ති වෙලා සූදානම් ශරීරයෙන් යන්න. ওই මතුවෙන හැම එකක්ම නැති වෙනවා. ඒකට ගියාට පස්සේ එතන මේ වැයවීම දකින්න ලෑස්තියෙන් ගියාට පස්සේ ක්ෂය වීම දකින්න ලෑස්තිලා ගියාට පස්සේ නිරුද්ධ වෙනවා දකින්න ලෑස්තිලා ගියාට පස්සේ විරංජන වෙනවා දකින්න ගියාට පස්සේ එහෙම නැත්නම් නිබ්බිදාව දකින්න ලෑස්තිලා ගියාට පස්සේ එයාට පේනවා සංසාරේ කොච්චර මම මේකට බය වෙලා මේකට නොදකින් කියලා භාවනා කරලා තියෙනවද කියලා. ඒ වෙනස තමයි Taman තුලම මෙතෙක්කල් නොදකින් නොපතන් නොදොමකින් කියපු දේ තමයි සත්‍ය තියෙන්නේ. දැන් යාර කරගන්න දෙයක් නැතිකමන කටේ දාගත්ත නෙල්ලි ගෙඩිය. පැංගිලි තමයි. ඇඹුල් තමයි නම කකා කකා යනකොට පොඩ්ඩක් මොකද්ද පැයින් දහත් තේරෙනවනේ. ඒ වගේ තීරණ පටන් ගන්න මේ හපපු අරමුණේම භාවනා කරපු අරමුණේම භාවිත කරන අරමුණේම ඔය කොච්චර බලන්න ගියත් අපි ගෙවීම මග අරින්නයි හදන්නේ. ගෙවීම නොදකින්න හදන්නේ. එනිසා කවදා හෝ ගෙවීම දැකීම මුසාවක්වත් අවමංගල්‍යයක්වත් අභද්‍ර දෙයක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි ඕක කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ තාරාසංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පුල 45 අවුරුද්දක් 84000ක් ධර්මස්කන්ධය කිව්වේ හට ගන්න බැලුවා හරි හට ගන්නව දාලන තාකල් සංසාරේ කොත්තනකින් හරි කිවිම බලන්න එතකොට මේ යෝගාවචරය මේ ගෙවීමට තියෙන බය ගෙවීම વિશે තියෙන තිගැස්ම ගෙවීම વિશે තියෙන අසරණ ගතිය මේ ගෙවීම එනකොට සැක කරන ගතිය ඒක අවිද්‍යාව බව තේරුම් ගන්න. මෙතෙක් කල් අහපු හැම ප්‍රශ්නයක්ම අහලා තියෙන්නේ ගෙවීම දැකලා වැයවීම දැකලා ක්ෂයවීම දැකලා ඒක අපි කට උල් කර කර ප්‍රශ්න ඇහුවට ඒක අවිද්‍යාව හරහා එන්නේ. ඔක දිහා බලාන හිටපන් සද්ධාවෙන්. ඔක දිහා බලාන හිටපන් සීලෙන්. ඔය බලාගෙන හිටපන් සතියෙන් කියලා ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල් එක සිද්ධ වුණා නොදැක්කේ නොබලපු නිසායි කියලා බුරුමේ බොහෝම සරල උදාහරණයක් කියන එක බලන්න බැලුවනම් පේන ඕන කෙනෙකුට. නමුත් අපිට අම්ල තාත්තලා උගන්ලා තියෙනවා. ඒ අවමංගල්‍ය දැකීම අවාසනාවක් කියලා. ගිවෙනවා දකින්න එපයි කියලා. හට ගැනීම දකින්නත් අපි මංගල කාරණාවල් දීගෙන ditta මංගල සූත මංගල කියාගෙන දේවල් හට ගන්නකොට ලකුණු පෙන්නලා තියෙන නිසා දැකීම, ගෙවීම, ක්ෂේවීම දැක්කත් ඒක නොදකින්න පටන් වෙලා තියෙනවා. කාංකාවිතන විසුද්ධියේදී ඒ යෝගාවචරයා අරමුණක ගෙවීම දක්නාසුළු ලෑස්තිලා ගමනේ යන්න මොකද්ද අගයන් ආඩම්බරයෙන් වෙනසක් ඇති වෙනවා. ඇත්තට ඒක යෝගාවචරය කරන වැඩක් නෙවෙයි. අර කකකකා ඉන්නකොට නිල්ලි ගෙඩිය ඇඹුලයි පැංගිරි ගිහිල්ලා මිහිරි මතුවෙන්න පටන් ගන්න වෙලාව. බුලත් ටිකක් කනකොට බුලත් ටිකේ මුලම තියෙන්නේ ඔය නෙල්ලි ගෙඩිය වගේ පැංගිරි ගතිය. මම කකා කකා යනකොට ඔක කිරි රහක් ඉනවනේ. ඒ නිසා බලන්න ඔය සද්ද තණ්හා, රූප තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන වගේ රස තණ්හාවෙත් තියෙනවා රස જાති හයක්. ඇඹුල් රස තියෙනවා, තිත් රස තියෙනවා, පැංගිරි රස තියෙනවා, තීනි රස තියෙනවා, ලුණු රස තියෙනවා, පැණි රස තියෙනවා. ඔය හය හොඳටම කකා කකා ඉන්න අන්තිමට කිරි රහ තමයි එන්නේ. ඕනෙම රසකින් පටන් අරගන්න හුද්දට හපහපා ඉන්න කටේ අන්තිමට කිරි දානවා. කිරි දා වෙනකන් හැපුවොත් කවදාවත් දිවෙඩිය වෙන්නේ නැහැ. ඒ නිසා දිවෙඩියව නැතර කරන් දෙන්නේ කටේ. කන දේ හුද්දට හපලා කන්න. ඒදි ගාන්ධිතුමා කිව්වේ හැම ඝණයක්ම බීපං හැම ද්‍රවයක්ම හපපං කිව්වා. කහක් අපි කන හැම කෑමක්ම දිය වෙනකම්ම හබල බොණ්ඩේ කිව්වා. ඒකට දිවෙඩිය වෙන්නේ නැහැ. හැම ද්‍රවයක්ම බොනකොට හපන්නේ කිව්වා. කටේ තියාගෙන. ඒ වගේ තමයි ඕනෙම රසහය කොයි එකුණත් කිරි රහ වෙනවා. ඒ වගේ තමයි යෝගාවචරයත් ඕනෙම අරමුණක ගෙවීම බලන්න පටන් අරගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා මොන අරමුණක වුණත් විචිත්‍රත්වයේ තියෙන මන බඳන ගතියේ තියෙන්නේ විවිධ රස මසවුල තියෙන හටගන්ම විතරයි. ගෙවීමේ හැම අරමුණක්ම සමානයි. මොන දේ පටන් අරගත්තත් ගෙවීම පැත්ත බලන්න පටන් පස්සේ ඒකේ තියෙන ධම්ම රසය විතරයි. විමුක්ති රසය විතරයි තියෙන්නේ. මෙතෙක් කල නොදැක්කේ අපි හට ගන්නව බලන්න දඟලපු නිසා. ඒ වගේම ගෙවීම දැකීම කාලකන්නිකමක් කියපු නිසා. ඒ නිසා සරුවත් chance සඳහන් කරනවා ද්විතාන්පසනා සූත්‍රයේ යමක් රසයි ප්‍රියයි මනාපයි කියලා පොතඥය කියනවනම් ඒක නීරස ගතියක් තමයි ආර්යයන් වහන්සේට තියෙන්නේ. ආර්යයන් වහන්සේ යමක් රසයි මිහිරි ධර්මානුරූපයි විමුක්ති රසය කියනන් පෘථග්ජනට නැද්දකින් ඔබතන්න දෝවගේ. ඒ තරම්ම පෘථග්ජන ආකල්පය සහ ආර්යයන් වහන්සේගේ ආකල්පය ගත්තාම මේ උඩි යටකුරු පෙරලිල්ලක් තමයි මේ කාංකාවිතනේ විසුද්ධියදී වෙන්නේ. හැබැයි ඒක දෙන්නේ తాවකාලිකව. తాවකාලික වෙනකොට මේකයි අගය කළ යුත්තේ මේකයි හල යුත්තේ. ගත යුතු පැති සහ හල යුතු පැති කියලා දෙකක් තියෙනවා. ඔන්නෝගේ පොඩි වෙනසක් වෙනවා. සමහරලාට වෙලා පහුවෙන්ද ආයෙ මතක නැති වෙනවා. ආයෙ වෙනවා. ඉතින් මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කියලා හරි වැදගත්. මේ යෝගාචර කියලා දෙන මොන මොනක් දැක්කා මේ ටික ගන්න මේ ටික අතාරින්. අනිත් දවසෙත් ආයෙ අනා ගන්නවා. මේ ටික ගන්න මේක ටික අතාරින් කියලා පස්සේ එයාට ඇතුලේ කමඨාන සුද්ධ වෙනවා. ගෙවීම දකින්න ගියාම එයාට ඒ එතෙන්ට ගියාට පස්සේ මේ එක හුස්ම බලනකොටම හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. කය හේම තැම්පත් වෙනවා. ආස්වාද ප්‍රසවාස හේම තැම්පත් වෙනවා. එයාට හිතා ගන්නවත් බෑ. ඉස්සර විනාඩි 45ක් යනවා අඩු ගානේ අරමුණේම හිත තියලා මේ අරමුණ ගොරෝසු අරමුණ සියුම් වෙනවා දකින්න. සියුම් අරමුණ අතිසූක්ෂම වෙනවා දකින්න බෙර ගහන්න ඕනේ, පන්දන් අල්ලන්න ඕනේ, දුම් අල්ලන්න ඕනේ, උඩ වියම් බඳින්න ඕනේ, වටතිර අදින්න ඕනේ, පයඩ පාවට දාන්න ඕනේ වෙන්න තොවිලයක් තියෙන. කවදාද යෝගාවචරය මේ නැතිවීම පැත්ත බැලීමයි මේකේ දේ කියලා ඔය සැක සංකා දුරු කරගත්තට පස්සේ ඒ බලන සුළු ගතියට යනකොට යාට දෙනවා වාඩි වෙලා නොබෝ වේලාවකේ කයත් නොදණිය යනවා අරමුණත් නොදණිය යනවා ඒක නිකන් මේ ලෙස්සන සුළු රොන් මඩ තියෙන තැනක කකුල තිබ්බා ලෙසලා ගකට ඇදගෙන යනවා වගේ කොහෙන් එනවද කියලා එහෙම යන්න බෑ එතකොට කියන යෝගාවචරයට ඒක ඔය එදා විනාඩි 45කින් වෙච්ච එක තමයි ඔය තප්පරෙන් දෙකේ වෙන්නේ. හුස්ම රැල්ලෙන් දෙකෙන් වෙන්නේ උට ලෑස්තිලා යන්න. මෙතෙන්ද ගියාට පස්සේ අපි ඊයේ කතාව ගෙනල්ලා නැත කරපු තැන දැන්වත් මේ මූණ වල හැඩේ මට පේනවා වෙන ගාච්ච සුම් පෙට්ටියේ වගේ. එතකොට ඉපා වෙනවා. එතකොට කියනවා අයියෝ භාවනා කරනකොට හරි කම්මැලි. හරිම නීරස සක්මන් කරනකොටත් වෙන්නෙන්න පටන් ගන්නවා කියනවා. සක්මන් කරනකොට නිදිමත එනවායි කියනවා. අපි යෝගාවචරය ඉන්න හොඳට පත්තරිය ඉදිලා ගොද ගොද ගාලා පැහැින වෙලාවේ දැන්. උත්තට පැහැිනවා. ඉතින් ඒ වගේ වෙලාවක යෝගාවචරය උත්තට බත් පත්තලිය හැතපෙන්න හදනවා කියලා හිතන්නේ. ගින්දර ඇදලා දැන් හැතපෙනවා. ඉතින් ඒක අතර මෙතන ඉලා තියෙන ඇගිය හල්ලට අරෙමේ තැම්බෙන වෙලාව. උන්නෝ ගියාට පස්සේ මේ ගෙවීම මේ නොදෙනියාම එහෙම නැත්නම් මේ අරමුණ එන්නේ සියුම් වීම කවදාකවත් අහම්බයක් නෙවෙයි. ඒක ක්‍රමික වැඩපිළිවෙලක්. මෙන්න මේකට අවදි වෙන්න ඕන. අරමුණු ගොරෝසු වෙලා සියුම් වෙනකොට දැනගන්න මේක අතිසූක්ෂම වෙනවා. එතෙන්ද සතිය කඩා ගන්න නැතුව ගියොත් එතනදී යෝගාවචරයන් අතර ભેද දෙකක් තියෙනවා. සමහර යෝගාවචරියෝ අරමුණ ගෙවෙනවට බයයි. අරමුණ දැනෙනකොට සන්තෝසයි. සමහර යෝගාවචරයෝ අරමුණ ගෙවිලා සියුම් වෙනවට මනාපයි නැවත අරමුණ දැකීමට ද්වේෂ කරනවා. වාර්තා කරනවා මේ විනාඩි දෙක තුනක් ඇතුළත මම විවේක තැනකට යනවා මට විනාඩි 20ක් 35ක් 45ක් ඉන්න පුළුවන්. ඒක පාඩ සද්දයක් ඇවිල්ලා මම ගැසිලා එනවා. මට ඒකට චිත්ත පීඩාවක් එනවා. අයියෝ අර හිටපු තැන හොඳයි. මම නැතයි විවේකයේ හොඳයි. අනේ මගේ හිත අරමුණට ආවනේ කියලා එක්කෙනෙක් චෝදනා කරනවා. තව කෙනෙක් කියනවා අනේ භාවනා කරනකොට නිින්ද ගියා දන්නෙත් නෑ මම කොහෙද යනවා. මහා මේ අසරණ වුණා වගේ අතපල්ලේ වැටෙනවා වගේ රහෙන් තල්ලු කිරුවා වගේ පුදුමාකාර බීතිකාවක් එනවා. ඉතින් එයා කියනවා අනේ මොකක් හරි අරමුණක් දැන් මම මොකක්ද අරමුණු කරන්නේ දැන් බලන්නකො හරි අසන තත්වයකටපත් වෙලා තියෙන්නේ මොකක් හරි මට කියන්න කියලා එයා අරමුණු වලට කැමති අරමුණු නැතිකමට අකමැති මේක යෝගාවචරය කරන දෙයක් නෙවෙයි. යාගේ ඒ ජම්ම ගතිය. එහෙම නැත්නම් යා ගෙනාපු සහජාසය. එහෙම නැත්නම් යාගේ උපනිෂේ සම්පත්තිය. මේක භාවනා ලෝකේ කියන්නේ මේ රූප රූප සංඥා බවටපත් වෙනකොට නැත්නම් රූපේ ගෙවෙන්න පටන් ගත්තට පස්සේ ඒක නා රූපය හෝ අරූපය කියන දෙකේ එකට මනාපෙනවා අරකට අමනාපෙනවා. රූපය කියලා කියන්නේ මෙතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් දැනෙන අරමුණ. අරූපය කියලා කියන නැත්නම් සූක්ෂම රූපය කියලා මොනවාක්වත් දැනෙන්නේ නැහැ. මෙන්න මේ දෙකේ හරියට රූපෙට මනාපමන අපි පහළ වෙන්න වගේ රූප රූපෙට ශබ්ද රූපෙට මනාපමන පහළ වෙන්න වගේ ගන්ධ රූපෙට මනාපමන පහළ වගේ මේ වගේ රූපයේ සහ අරූපයේ දෙක අතර නැත්නම් රූපේ සහ සූක්ෂම දෙක අතර මනාපමන අපයක් තියෙනවා. සමහරු අරමුණ තියනකොට කැමැති මොනවත් නැති උනට බයයි. සමහර කෙනා අරමුණ මොනවත් නැත්නම් හුද්ද ලොකු සාන්තියක් තියෙනවා. සාන්තයි ප්‍රණීතයි. අරමුණු වෙච්චාම පීරි ගෑවෙනවා. අල්ලිම කරදරයක්. මෙන්න මේ දෙක ආරම්භක යෝගාවචරයන් නම් කර්මස්ථානාචාරිවරයත් ඔක්කොගෙම කියන්නේ පුළුවන් තරම් ගෙවන් වෙනකම බලන්න කියලා. අරමුණක් ගෙවන් වෙනකම් බලන්න එකම අරමුණක් දිහා අත් දෙක කරවිල වෙනකම් බලන්න ඕන. ගිවෙනකම බලන්න ඕන. සමහරකට එක දවස් 10 වැඩමුළුවකවත් කරන්න බෑ වැඩි. සාමාන්‍ය තුනී වේගෙන එනකොට එයා බය වෙනවා. නමුත් කමඨාන සුද්ධ කරලා සුද්ධ කරලා ඒ බුදුචන්නාන්සේ දේශනා කරලා තිනවා සනාරම්මන උප බික්ක වේ උපජ්ජති පාප කාකුසල ධම්මා නු අනාරම්මන. තස්මින් යේම ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. මහණෙනි උපදින තා කර්මන උපදින්නේ අරමුණක් ඇතුවමයි. අරමුණක් නැතුව නෙවෙයි. ඒ නිසා මතුවෙච්ච අරමුණ ගිවන් වෙනකම් බලන්න එතකොට ඒ උපන් කෙලෙසේ ගෙවුණා. එතකොට එයා උනන්දු කරනවා දකින්න මොන දේ හරි ගෙවෙනකම් බලන්න කියලා. නමුත් මේ ගෙවිච්ච දෙයට තෘෂ්ණාවක් හටගන්න ඉඩ දෙනවා. ඒකට කියනවා ධම්ම තණ්හා කියලා. රූප තණ්හා නෙවෙයි මේ කතා කරන්නේ. සද්ද තණ්හා නෙවෙයි. ගන්ධ තණ්හා නෙවෙයි. රස තණ්හා ධම්ම තණ්හා කියලා සමහරු අරමුණු තියනවට කැමති, සමහරු අරමුණු නැතුවට කැමති. හැබැයි මේ කියන ධර්ම තණ්හාව ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඇහැට කන්ට දිවනාට සිද්ධ නෙමෙයි සිද්ධ වෙන්නේ මනෝද්්වාරේ නැත්නම් අනින්ද්‍රිය බද්ධව සිද්ධ වෙන්නේ. යෝගාචරයේනේ බොහොම ගැඹුරු තලයකටයි. කාමේ නැහැ, කාම සංඥා නැහැ, රූපේ නැහැ, රූප සංඥාත් නැහැ. නැත්නම් රූප සංඥා යන්තම් වලිගවනවා විතරයි. එතකොට යෝගාචරය රූපෙට කැමතිද, අරූපෙට කැමතිද කියන එක විස්තරකරනද වාර්තා කිරීමේ අපේ භාෂාව ශක්තිමත් නැහැ. කිසිම කෙනෙකුට ඒක එන හැටිය ඒ විදිහට වාර්තා කරන්න බෑ. මම අහගෙන ඉන්නකොට පේනවා කණ්ඩ යන්නේ පොල් ගහ ගන්න දයන්නේ කේල් ගහ ගන්න දයන්නේ කියලා. අහගෙන ඉන්නකොට පේනවා මෙහා මේ රූපෙට මනාප වෙලා අරූපෙට බය වෙලායි මේ රචනෙ ලියලා තියෙන්නේ. ඒ වෙනසෙන් දැන් අරූපෙට මනාප වෙලා රූපෙට බය වෙලා රචනෙ තියෙන කියලා අහගෙන ඉන්නකොට එයාට කට උත්තරයක් ගන්න ඕනේ. මට මතකයි මම ඔය ඇලන් මෙජිනා රාමේ බණ කියනකොට මේ මාතෘකාවට ආවට පස්සේ ඉවරනට පස්සේ ධර්ම සාකච්ඡාවක් තිබ්බා. ඒ ඉන්න ඉස්සරහා නෝනගෙන ඇතර මම දන්නවා හරියට මහන්සලා භාවනා කරන. එයා කියනවා ස්වාමීන් වහන්සේ රූපයේ ගෙවන එකනම් අකුසලය ගෙවීම අනිවාර්යෙම මොනවත් නැති එකට මනාප වෙන එක හරිනේ. අරූපෙට මනාප වෙන එක හරිනේ. ඒකනේ වෙන්න ඕනේ. රූපේ ගෙවම් කළානේ අරූපෙට යන්නේ. ඒක නිසා ඇයි මේ ಜಾති දෙකට ගිහිලා කට්ටියක් රූපෙට බැනීදී රූපෙට අරූපෙට කැමති මේ දෙක පිළිබඳව ඇයි නිශ්චයක් කරන්නේ නැති අරූපේ හොඳයි කියලා මම කිව්වා එහෙම බුදුරජාණන්සේ එහෙම द्वේතාවය ලේසියෙන් උත්තර දෙන්න යන්නේ බුදුරජාණන්සේ අහනවා යම් කෙනෙක් මේ විදිහට ආනබන සිවුම් වුණා අතිසියුම් වුණා ඊට පස්සේ ඇති තත්ත්වෙට ප්‍රිය උණයි කියලා හිතන්නේ ඒ නෝන මාත්‍ය ගන්න හදන තර්කයට ඒක නැති වෙච්චම කනගාටුවක් වෙනවනේ එතකොට ඒකට මන අපුණොත්. ආය ආනපනේ මතුවෙච්ච ගමන් කියනවා අනේ තිබුණ විවේකේ නැති වුණා, තිබුණ සාන්ත ගතිය නැහැ, තිබුණ ප්‍රණීත ගතිය නැහැ. එයා රූපෙට වෛර කරනවා. අරගෙන කියවන්න අද අද කරපු කමටහන් වාර්තා ටික පැහැදිලිවම දෙකට දාන්න පුළුවන්. සමහර ඒ වගේ තැම්පත් වුණාට පස්සේ අරමුණු එනවට විරුද්ධව දොස් කියනවා. සමහරු කියනවා කොයි අරමුණු කරන කියත් දන්නේ නැත්නකට යනවා. දැන් මම මොකද කරන්න කියලා අරමුණු නැති එකට දොස් කියනවා. මේ යෝගාවචරය දන්නේ නැතුව කටබොරු කිව්වා දිව නොබොරි නොකියන වෙලාව. කමතහන් සුද්ධ කියන විතංග ඇඹුරු තන. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ මේ ධම්ම තණ්හා කියලා කියන්නේ අපි මොන හරි එකක් අල්ලගෙන මොන බලු වෙට්ටක් හරි ගමන්නේ අල්ලගෙන මනාපමනා පාල කරගත්තොත් විතර යුද්ධයක් කරන්න පුළුවන්. මේ ලෝකේ තියෙන ධාතු හතර විතරයි. ඒක අල්ලන්න මේක මනාපයි මේක මනාපයි කියනවා. එහෙම නැත්නම් ඒක මගේ ජාතික උරුමේ කියනවා. මේක මගේ සංස්කෘතිය කියනවා. අනිත් සංස්කෘති වැරදි කියනවා. අපි මේ ඇවිල්ලා මේ මේ හිටපු අවුරුදු 30 40ට අල්ලගත්ත ගුණ කන්දලේට පුදුමාකාර රණ්ඩු සරුවලේ පෙන් කරච්චකේ. මේක මේ බෝ කරගත්ත ලේඩක් බව. අපි හැදිච්ච පරිසරය අනුව තමයි මේ මනාපමනාව පහළ වෙන්නේ කියන එක. කිසිම කෙනෙක් හිතන්නේ යා කියන මගේ ජීවිත පරදුරට තියලා මේ මගේ රුචිය රක ගන්න ඕනේ මං. අපේ රුචියක් ගන්න ඕන කියලා කාම තණ්හාව නෙමෙයි මේ කතාව. මේ භව තණ්හාව ගැන අපි බුද්ධම විදියට අපේ අගයන් ආඩම්බරයන් වලට රුචර්ජ්කම් වලට පෞරුෂත්ව ලක්ෂණ වලට කර්මජ පුරුදුවත ඇබ්බැහි මත පුදුමාකාරන්තවාදී අපි. මගේ මන අපේ තියෙන එක නා මගේ යාළුවා. මගේ මන අපේ නැති එක නා හතුරා කියනවා. ඒක හොඳට පේනවා භාවනාදී ඔය රූපේ සියුම් මේකනේ යනකොට ඒ යෝගාවචරය රූප ගෙවීමට කැමති වෙනවද රූප ඇතිවීමට කැමති වෙනවද කියලා. මේකට ගියාට පස්සේ විශේෂම පොට්ටබ්බ මේ පොට්ටපාද සූත්‍රය වගේ ਸਰවචනාංශය සඳහන් කරනවා මේ භාවනාව කොච්චර සියුම්ද කියනවනම් වේලාවකට සංඥා දිනනවා වේලාවකට සංඥා නැහැ. වේලාවකට තියෙනවා මේ හිතේ මායාව විතරයි මේක කියලා. වේලාවකට හිතෙනු නෑ නෑ මේ මේ ඇත්තක් මේ පේන්නේ. මේ සද්ද ඇත්තයි මේ රූප ඇත්තයි කියලා ආයසරය පේනෝ නෑ මේ තිබුණු දැන ගිහ මොනක් ලකුණක්වත් නැතුව ගියා. ඒක හිතේ මායාවක් කියලා මනෝපුබ්බංගම මනෝසෙට්ඨා මනෝමයා කියලා තේරෙනවා. මේ මනසින්ම හදන මනස පූර්ණංග වුණාට පස්සේ ඒ එන ශක්තිය අපිට උන සද්දයක් කරලා අහන්න පුළුවන්. වෙන කෙනෙකුට රූපයක් කරලා බලන්න පුළුවන්. වෙන කෙනෙකුට එක ගඳක් කියලා ගඳ විඳින්න පුළුවන්. වෙන කෙනෙකුට රසක් ඇසේ රස විඳින්න පුළුවන්. වෙන කෙනෙකුට පහසක් කරන්න පුළුවන්. ඒ ශක්තිය තෙල්පෙණි නැත්තම් කැවුම්ද පංජම් කියලා කතාවක් තියෙන්නේ. තෙල්පෙණි තියෙනවා කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්. අතිරහ හදන්න පුළුවන්. ඕන කරන තෙල්පෙණි විතරයි. තෙල්පෙණි වලින් අපි අපි කොණ්ඩ කැවුම් හදනවා, පනා කැවුම් හදනවා, බයිලා නටනවනේ අවුරුදු කාලෙට තෙල්පෙණි විතරයි. ඒක එකන ශිල්ප දක්වනවා. මේ වාගේ මේ භවයේ තියෙන ශක්තිය තියෙනවනේ ඒක රූපයක් කරලා බලන්න පුළුවන්. සද්දයක් කරලා අහන්න පුළුවන් ගඳක් කියලා රස බලන්න පුළුවන් හැබැයි රූපයක් කරගත්ත එක නා සද්දයක් කරන එක නිරූට පිස්සු මේ රූපේ කොහෙද සද්දයක් වෙන්නේ නමුත් අතින් අඩියට බැස්සට පස්සේ මේ සියල්ලම ඇති වෙන්න ඕනේ ශක්තිය තියෙනවා අපි අපේ රුචි අරුචිකම් වල හැටියට ඒකට ආරූඪ කරනවා එක එක දේවල් ආරූඪ කරලා අපි එකම නැත්නම් මේ මේ බණ අහනවා කියනකො 60 දිනකට ඇහෙන්නේ වෙන වෙනවනේ දෙන්නෙකුට එකක් ඇහෙන්නේ නැහැ හිතන්නම් ඒකම ධම්මජීව හඳුර බණ කියනවා එකමයි ඔක්කොටම ඇහෙන්නේ කියලා. ඔය රුසියාවේ හිටියා ගර්ජොෆ් කියලා මිනිස්සේ ඒ වෙනදා 1918 විතර වගේ මේ උංගක් හොයලා මිනිසුන්ට ගිහිලා කියලා තියෙනවා මේ උඹලා මේ අල්ලගෙන දෙන අගයන් ආඩම්බරයෙන් හැටියට මේ මිනිසු රණ්ඩු හරුවල් කරන්නේ. ඕකේම අල්ලගන්න දෙයක් නෑ මේකේ තියෙන්නේ මූල ධාතු. ඒක උඹට ඕන විදිහට හදානම කෑ ගහනවා කියනකොට ආගනේ මිනිස්සු අහනවා එන ඔබතුමා නිවන් දැකලාද කියලා. ඉතින් මේ මනුස්සයා කියනවා මම දැක්කයි කිව්වත් නැහැ කිව්වොත් උඹලට බලන්න බෑ උඹලා මැට්ටෝනි. මොකද්ද ඔව් කියලා ඇති කියලා ඇති වැඩි. මං කීන දෙය කරපන්. කියනකොට ඔබතුමා උදේ මෙහෙම කිව්වනේ. මේ මම කිව්වයි කියන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියපන්. කවදාවත් මං කියන්නේ ඔබලට ඇහෙන්නේ නැහැ. ඔබලට ඇහෙන්නේ ඔබලට ඕන දේ විතරයි. දැන් හාමුදුරුවෝ තෝරන්නේ ගියෝනේ. රේඩියෝ එකේ කොයි හාමුදුරුවෝද බණ කියන්න ඕන කොයි හාමුදුරුවෝ හොඳ කියලා. හාමුදුරුවන්න බෑනේ. ශ්‍රාවකයෝ තෝරන්නේ. ශ්‍රාවකයෝනේ හාමුදුරුවෝ තෝරන්නේ. ඒකනේ අපි ඉල්ලුම සැපයීම කියලා කියන්නේ. ලෝකේ දුවන්නේ ආර්ථිකයනේ. ඒ නිසා Tamanට ඕන දෙයක් හදාන කනවා. තෙල් පිළියත්තක් කැවුම්ද පංජා. එතකොට මේනවා ධර්ම තණ්හාව තමයි මේ දේවල් වලින් යමක් දෙයක් බවට පත් කරනවායි කියලා මේක අපේ භාෂාවේ කියනවා. මේ පොදු තියෙන ශක්තිය මේක වේදනාවක් කියනවා. මේක සද්දයක් කියනවා. මේක හිතවිල්ලක් කියනවා. ඔතකොට ඔක්කොම අඩු කරලා බිමට යනකොට පේන්නේ සදාතනික පැවැත්මක් තියෙනවා. සදාතනික පැවැත්මක් තියෙනවා. ඇස් දෙක වහගත්තාම පේනවා මම මැරිලා නැහැ කියලා ඕක තමයි පේන්නේ. මොකද්දෝ ශක්තියක් තියෙනවා. මට මේ ශක්තියෙන් කියනව මැරිලා නැහැ කියලා. ඒ ශක්තියෙන් කියනව නිින්ද කියලා නැහැ කියලා. ඒ ශක්තිය කියනව ඔබ 80 නෙවෙයි කියලා මේකට හිත දැම්මොත් ඔච්චර දුර යන්නේ නැහැ. අපි හිතමු ඉඳ ගන්නකොටම යෝගාවචරයට මම දැන් මෙතන කියන හිත ආවයි කියලා. එයාට තේරෙනවා මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. කාට හරි හිතනවාද මම ළඟ ඉන්න එක්කනට ඒ මම දැන් මෙතන වැටෙන එකයි මට වැටෙන එකයි වෙනසක් තියෙනවා කියලා. කිසිම වෙනසක් නැහැ ඒක එකයි. බුදුහාමුදුරණත් වැටෙන්නේ ඕකමයි. බුදුන් නගින්න ඕන නම් එතෙන්ට යන්න. එතන බුදුහාමුදුර ඉන්නවා. දැන් මම ඉඳගත්තාම මට පේන්නේ ගෑනු මම දැන් මෙතනක් පිරිමි කෙනෙකුට පේන්නේ පිරිමි මම දැන් මෙතනක් වැඩිහිටියෙකුට පේන්නේ වැඩිහිටි මම දැන් මෙතනක් පැවිද්දකට මේ වැඩි පැවිදි මම දැන් මෙතනක් කියලා හිතනවා නම් ඕකට තමයි පෘ탁 පෘ탁 කියලා කියන පෘ탁ජනයේ හැටි. කාටත් මම දැන් බෙදෙන වැටෙන්නේ එක සමාන. ඒකට අපි කියනවා manussකම කියලා. ඒක නොදැනෙන තාක්කල් අපි අමනුස්සයෝ. අපි තිරිසන්. අපි ඉන්නේ කොහෙදෝ ප්‍රපංචක. අපි ඉන්නේ කොහෙදෝ මත් වෙලා. ඒ වෙනත්නම් ප්‍රමාදයටපත්. ඒ නිසා කොයි වෙලාවක හරි එතෙන්ට එනකොට බයක් ඇති වෙනවා නම් මේ මම නැති වුණා කියා ගන්න බෑ. අතපල්ලි වැටෙනා වගේ. එහෙම නැත්නම් රහින් අයින් වුණා වගේ මරණ දඬුවම නියම කරා වගේ කියලා මේ මිනිස්සේ කියන්නේ නිවනට වෛර කරනවා. නැතිකම නෙවෙයි. තියෙන දේ මෙයයි බුදුහමරෝ දේශනා කරේ. මෙයයි මේ ක්ෂය වීම කියන්නේ. මෙයයි ශූන්‍ය භාවය කියන්නේ. මේකයි මේ නිරුද්ධ වෙනවයි කියලා කියන්නේ. ශක්තිය තියෙනවා. මේ ශක්තිය දීපු සංඥා ටික වේදනා ටික සංස්කාර ටික නිරුද්ධ වෙනවා. අන්න එතනදී මේ මනස හැසිරෙන හැටි. මොන විදිහට ආකල්ප වෙන්නේ කියලා යාගෙන් අහගන්න ඕන හොඳයි. අරමුණ ගෙවිගෙන යනකොට නිදි වගේ තැනකට ගියා. එක පාට අවදි වුණා. හරි ප්‍රශ්න නැහැ. ආයෙසරක් ඔක වෙන්න දෙන්න. අවදි වුණාට පස්සේ තමයි තියෙන පශ්චාත්තාවපයක්ද සතුටක්ද? අහනකොට විතරයි ඒක අරමුණක් ඒක බලන්න ඕනේ කියලා හිතේ. සමහරු ඒ නොදන්නා තැනට ගියාම අකරතැබ්බයක් කියලා හිතනවා. ඒකට නෑ අවදි වෙච්ච ගමන් චික්කේ අසත්‍යමත් වුණා නින්දට ගියයි කියලා කියනවා. තව කෙනෙක් හිතනවා මේ අවදි උනේ කෙලෙසයකට තිබුණු දැන කෙලස් නෑ. ඒතන් සන්තන් ඒතන් පණීතන් යද්දන් උපේක්ඛා. මෙතෙක් කළා කෙලස් තිබුණේ නැහැ. දැන් මේ මම කතා කරන්න පටන් ගත්තේ ප්‍රශ්නයක් ඇති වුණේ කෙලස් ආපු නිසා. ඒක නිසා මේ කෙලස් තියෙන බව දන්නේ අර නැති එකට සාපේක්ෂව. කෙලස් නැති බව දන්නේ කෙලස් තියෙනවට සාපේක්ෂව මේ දෙක අතර මේක හොඳයි මේක නරකයි කියූපේ කාට සංවිඥානයාගේ මායාව द्वේතාවයේ දෙකට බෙදලා අඬු කරන ගතිය අල්ලන්න බෑ. ඒක නිසා කෙලස් එන්න අරින්න ආය නැති වෙන්න අරින්න. ආය එන්න අරින්න ආය නැති වෙනවා. මෙතන මම කෙලස් කියලා අදහස් කරන්නේ අරමුණු. මේ විදිහට මාරු කරන මාරු කරන යනකොට තේරෙවි සියල්ල සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට මිස මගේ ස්වච්ඡන්දයක් නැහැ. මගේ සංස්කාර නැහැ. නිස්සද්ද වුණොත් ඇවිස්සෙනවා. ඇවිස්සුනොත් නිස්සද්දන මේ ළඟ ළඟ ළඟ ළඟ මේ දෙක එනවා නැති වෙනවා. එනවා නිකන් අඩනින්දේ හීන කෑලි පේනවා ආයෙනින්දට වැටෙනවා වගේ මේන්න මෙතෙන් ගියාට පස්සේ පේනවා මේ පේන හීන කෑලි පවා සුද්ධ මනෝබුබ්බංගම දෙයක්. සුද්ධ මනෝශ්‍රේෂ්ඨ දෙයක්. සුද්ධ මනෝමය දෙයක්. ඒක නැති වෙනකොට අපි හිතන අම්බෝ හිත තැනක් දන්නේ නැහැ, ගිය තැනක් දන්නේ නැහැ, 100ට නිදිමත උණයි කියලා ඒ සංඥා ටික නැතිවීමලත් ඉසాత බැඳගෙන අඬනවා රූපෙට කැමති එක්කන. සංඥාට කැමති එක්කන. බුදුජානනාංශ කියන යෝගාවචරයට නේව සංඥා නා සංඥා ආයතනේ වගේ සංඥා ඇතිත් නැතිත් මේ తত্ত্বය පුළුවන් තරම් පුරුදු කරන්න කියලා. එතන හොඳටම විශ්වාසයි කාමේ නැහැ, කාම සංඥාව නැහැ, රූපේ නැහැ, රූප සංඥාව නැහැ. දැන් අපි ඉන්නේ සුද්ධ ආධ්‍යාත්මික தත්ත්වයක. මේක හුරු කරන්න. මේ කියන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නෙමෙයි ධම්ම තණ්හාව වලනවා. මගේ හිත කැමති යමක් නැති එකටද නැත්නම් ඇති එකටද කිය. එක්ක සාස්වත දිට්ඨියටද, උච්ඡේද දිට්ඨියටද. ඇති බවටද නැති බවටද බුදුරජාණන් සඳහන් කරන හැම පෘ탁ජනෙක්ම මෙන්න මේ ලනුව කාලා ඉන්නේ. එක්ක ඇත්තේය කියන જાතියක් එන, එක්ක නැත්තේය කියන જાතියක් එන. බුදුරජාණන් සඳහන් කරනවා කොට්ටිත ස්වාමීන් වහන්සේට කච්චායන ස්වාමීන්සේට දිටි දෙකයි තියෙන කච්චායන. සමහරු ඇත්තේය කියන කටි ආරමුණට කැමතියි. නැත්තේය කියනට ද්වේෂ කරනවා. තව සමහර කරන නැත්තේය කියලා ඒගොල්ල ආරමුණට ද්වේෂ කරනවා. මේකෙන් ලෝකෙ දෙකට බෙදලා තියෙනවා. උඹට පුළුවන් නම් මේ දෙකෙන් එකටවත් අහුවෙන්නේ නැතුව ඉන්න. ඒකට කියනවා අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවීම කියලා. ලාභයක් ආවත්, පාඩුවක් ආවත් ගාලල්ල. ඒක ආව ගාලල්ල. ලාභයක් කීර්ති ප්‍රශංසාවක් ආව නින්දාවක් ආවත් ගාලල්ල. ඉතින් ලෝකයා හිතන්නේ මෙයාක බම්මණෙක් කියලා. නෝන්ජලෙක් කියලා. කොච්චරක් පරිප්පුවක් කන්න ඕනේද මේකට පක්ෂග්‍රාහී වෙලා සංසාරයක් කර්ම උපදිනවට වැඩිය මේකට අපන්නකව ඉන්න අවිරුද්ධව ඉන්න එහෙම නැත්නම් නොවැරදින පැත්තට යන්න ඒක වුණොත් ඒක ඒකට දෙන්නේ හේතුඵල ධර්මයි මේක වෙනොත් මේක වෙන්නේ හේතුඵල උඹ උඹ මත ප්‍රකාශ කරන්න යන්න එපා උඹට අයිතියක් නැහැ කාමයෙන් දිදී ඔක් කරන්න බෑ කාම සංඥාවෙන් දිදී කරන්නත් බෑ රූපෙින් දදි කරන්නත් බෑ. රූප සංඥාවෙන්වත් කරන්න බෑ. ඒක එහාට ගියාට පස්සේ පේනවා මට ඕනේ නම් අවලම්බණේ වෙලා ඉන්න පුළුවන් මොකක් එල්ලෙන්නේ නැතුව. අවලම්බණේ වෙන එකට තමයි කියන්නේ අනහරම්මන කියලා. අරමුණු තියෙනවනම් තියෙන බව දන්නවා ආඩම්බරයක් නැහැ. අරමුණ නැත්තම් නැති බව දන්නවා ඒත් පශ්චාත්තාවකුත් නැහැ ආඩම්බරයකුත් නැහැ ඒකට පේනවා. අරමුණ තිබුණත් නැතත් විඥානයේ කොහොමද ගැටි ගහ ගන්න. විඥානයේ කොහොමද ජාම බේර ගන්න. බුදුරජාණන් සඳහන් කරනවා අන්න එවැනි தത്വෙට භාවනා වෙනකොට නැත්නම් මේ ධම්ම තණ්හා පැත්තේ භාවනාව යනකොට විඥානයේ මොකකින් හරි පදනමක් හොයන්න හදනවා විඥානය අපපතිත්‍ිත කරන්න පදනම් විරහිත කරන්න විඥානයේ පදනමක් තියෙන තාක්කල් උඹට විනයක් කටිනවා දිශෝදි සංයන්තං කෛරා වේරීවාපන වේරිනම් මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ වහතුරෙක් හතුරෙකුට යම්සේ වද දෙනවද හොරෙක් හොරෙකුට යම්සේ වද දෙනවද ඒ වගේ වරදොල වටහාගත්ත හිත උඹට අසහන ගෙනත් දෙනවා ඒ වගේ වද දෙනවා ඒ නිසා විඥාණයට ඇති දෙයට මනාපෙ දෙන්නත් එපා නැති දෙයටත් එපා ඇති දෙය නැති වේ මාරු වෙන්න ඇරලා ඒ නොසැලෙන මනසකින් හිටීමට අපේ සාමාන්‍ය භවනා ජීවිතේ කියන සංඛාර උපේක්ඛා කිය මොනවාරි ආවත් නාවත් එනදී රූපය සද්දයක් ගන්ධය රසයක් වශයෙන් පෙනී හිටියත් නිකන් ශක්තියක් වශයෙන් පෙනී හිටියත් මේ දෙකටම සමසිත සමමෙත ඒකට අපේ කතාවක් නැහැ මගේ කතාවකුත් නැහැ මේ තියෙන දේ සිද්ධ වෙන්නේ චිත්ත නියාමයකට තියෙන දේ සිද්ධ වෙන්නේ ධම්ම නියාමයකට මම මේ පැත්තක් ගන්න යන්නේ පැත්තක් ගත්ත ගමන් ගත්ත පැත්ත වෙනස් වෙනකොට පශ්චාත්තාප වෙනවා. පැත්තක් ගත්තේ නැත්නම් ඒ පැත්ත උනත් ඒක හොඳයි මේ පැත්ත උනත් මේක හොඳයි. අර තම්බි ඔරුව පෙරුණාට පස්සේ තිබුණු පැත්තට වැඩිය මේ පැත්ත හොඳයි කිව්වා වගේ යෝගාවචරය හැඩ ගැහෙන්න ඕනේ තියෙන ඕන දෙයකට හැඩ ගැහිමේ හැකියාව බලන්න. ඔද මට ඕන විදිහට ලෝකේ හැඩ ගහන්න යන්නේ ඒක තමයි කඩප්පුලි විද්‍යාවෙන් කරන්නේ. ඒක මේක කක්ක කරනවා. අපේ ඉදිරි પરම්පරාව දැනටමත් උපදින්න ඉන්න එකත් රුපියල් 50000ට වැඩිය ණයයි. අපි කඹරනවා. අපි මේ කාමයට කඹරලා අපි කොච්චර ධාර්මික ජීවිතයක් ගත කරත් උපදින් දරුවටත් ණයක් ඉතුරු කරලා මැරෙන જાතියක් අපි. ඒ මොකද අසීමිත තණ්හාව. ඒ නිසා පරිභෝගය අඩු කරන්න. පරිභෝජනේ අඩු කරන්න මූලික අවශ්‍යතාවලට. ඒතර අඩු ගන්න අපේ પરම්පරාවට ඉදිරිපත් වෙන දෙයට ඉදිරියට එන මිනිසුන්ට ඉතුරු කරනවා. බුදුරජාණන් වහන්සේ බාන රජගෙන් එළියට පහල බහලා ගිහිල්ලා ඇටේරියල ගොඩක් උඩ සිවුර එල්ල බුදියාගෙන කවුරු හරි අහනකොට ඔබ වහන්සේ සුවසේ නිදාගත්තද කියලා. ඕ මාත් සුවසේ බුදා බුදියා ගන්න කෙනෙක්ගේ එක්කෙනෙක් තමයි කියලා කියනවා. අපිට වගේ හොඳ නින්දයි හොඳ නින්දයි අතර වෙනස බලන්න අර මෙට්ටේ පාවිච්චි කරන්න කියලා දිනවනේ. දැකලා තියෙනවද ඇඩ්වර්ටයිස්මන්ට්? නින්දා සැප නින්දා අතර ඇති වෙනස. මේ හරියට අපේ අම්මවත් හිතපු නැති එකක් මේ. ඔබට සැප නින්දක් දෙන්න. වට වෙලයින් ඕගොල්ලොත් ගිහලා බිස්නස් කරනකොට කරන්නේ මොච්චරනේ. කවුරු හරි එකෙක් දැපිට තමා ගන්න එකනේ කරන්නේ. ඒ වෙනුවට ඒක උනත් එකයි මේක උනත් එකයි කිව්වොත් එක ජොබ් එකයි ඉතුරු වෙන්නේ හිඟා කණ එක විතරයි. ඒකයි සංඝයයි ගහන්න මොකද්ද කරන්නේ කියලා. එච්චර ලස්සන ජොබ් එකක් නැහැ. ඒ හම්බෙන භෝගයට කියන්නේ බුද්ධ භෝගය කියලා. මේ බුදුහාමුදුරන්ට පූජා වෙච්ච දෙමියව කාලා කාම ක්‍රීඩා කරන්න එපා. නම් කාලා කායවත් කටවත් ගන්තිය දින්න යන්න එපා. මේවා ඌරගෙන කණ්ඩත් එපා. දින දෙක කාපන්. මේ වගේ දෙයක් කියන්න පුළුවන් වේද කාම ලෝකයේ බටහිර ලෝකයකට ගිහිල්ලා. කිව්වොත් ගල් ගහයි. මේක අර ශ්‍රී ලංකාව නිසා එහෙම නැත්නම් මේ මේ ආර්ථ ලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක අපිට කණි රැව්පිලි රැව් දෙන නිසා කියලා දෙන්න පුළුවන්. ඒත් අපේ දරුවන්ට කියලා දෙන්න බෑ. මොකද ඒ තරම්ම අම්මල දාස්ත්‍ර මේක වසංගන ජීවත් වෙන්නේ. සැපමයි, ජයමයි, පරාජය බෑ. ක්‍රීඩා තරඟේ ගියත් ජයමයි. මේ ඉතින් අන්තිමට ළමයා පරදිනකොට අම්මට heart attack. ළමයාට එන්නේ නැහැ. ළමයා ඌ දන්නවා. පහේ පන්ති සීසත් තිතා ලරුව පෙළෙනකොට අම්මට heart attack. ඉතින් මූට දෙන මේ ලනුව කවද ගලවන්නද කියලා හිතන්නේ. දැන් අපිට පේනෝනේ මෙච්චර භාවනාව කරලා මේ අරමුණ ගෙවිගෙන යනකොට අපේ හිත කොච්චර කොට දාපු මාළියකගේ නටනවද කියලා. මෙච්චර මේ පාරට හරියට ප්‍රතිපදාවේ යද්දී ඒකට අපි අනුග්‍රහ කරනවා වෙනකොට බය වෙන හැටි. ඒත් අපි අරින්නේ නැහනේ. ඒකනේ මේකේ තියෙන ලස්සන. ආන්නේව කරන ගිය දවසේ මේ ධර්ම තණ්හාව කියන එක යන්න මේ ඉන්ද්‍රයන්ගෙන් අපි පොඩ්ඩක් සමගන්න ඕනේ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඉන්න තාකල් අපි සදා බැලෙයෝ දාසයෝ කඹරනවා වාල්ලු සඩින්ද්‍රියට එතකොට ඒ ටිකේ ඇහෙන් කනෙන් දෙන එක නේක තමයි Taman ගත්ත එක අරමුණ ඔක්කොම අරමුණ ගවන් කරලා අපි ආනපන ගන්න ආනපනෙ ගෙවෙනකම් බලන්න බැලුවට පස්සේ ඔන්න පටන් ගන්න ගන්නවා ධම්ම තණ්හා තෙල්ලම අරුණ ගෙවීම ගැන පශ්චාත්තාප වෙනවා නැත්නම් තිබීම ගැන පශ්චාත්තාප වෙනවා අන්න එතනදී මේ ඇති බව මේ නැති බව දෙක අතරනේ මේ විඥාණය වාසිය ලබන්න හදන්නේ මේ විඥාණය මෙතනදී කොට පෙරක දෝරුකම් කරන්න හැටි විනිශ්චාසනයට නගින හැටි ඒකල අපේ සුභසිද්ධියට කටයුතු කරන්න හැටි බලන බැලුවොත් එහෙම එච්චර වංචනික චපල මායාකාරී මොකක්වත් නැහැ භාවනා නොකරන මනුස්සය කොහෙද ඉන්නේ කියලා හිතන්නේ. මේ අපි පෙනිච්ච නිසා අපි ඒකට පශ්චාත්තාප වෙනවා. භාවනා නොකරින් මිට නොපිනේ හිටියයි කියලා නෑ විඥානයේ තද්ද බල විදියට අධිරාජ්‍ය පිහිටවන හරක්කම එලාගෙන එයා යාට ඕන දේ කරගෙන යනවා. ඉතින් අපි කියනවා අනේ මෙච්චර ධාර්මික ජීවිත ගත කරත් බලන්නකෝ කරදර එනවනේ. මම මෙච්චර දන් දුන්නට මට කරදර එනවනේ කියලා අපි අපි හිතන්නේ මේ මේ රූප සද්ද බැලීමේදී අකුසල් සිදුවෙන කතාවක් අපි දන්නේ අපි හිතන්නේ අනුන්ට රූප පෙන්වන එක තව කුසලයක් කිය. එන්න උඩන නටුන් නටලා පෙන්නනවා. රූ රසේ අඳි නාලේසේ ලද්දෙල දිදී විදුලිය පබා මං කෙසේ පව සම්මෙදේ ඒ සුරලඳුන් දුන් රංග සුභා කියලා ඒ සීකලේ සම්මානක් දෙනවා. මේ මේ ලස්සනම ලස්සන කැතම දේ තමයි මේ ආගම් ආවේ මේ කරන සෙල්ලම. ආගම නැති නම් ප්‍රශ්නයක් නෑ. අපි මොකකින් හරි කුෂ්ඨ රෝගියා කහ කහ හරි කසාන වලින් හරි බේරෙන්න බෑ. කුෂ්ඨ රෝගයට වෙන කරන්න දෙයක් නෑ. නමුත් ආගම වාවෙන් අද මොකද්ද කරන්න කියලා බලන්න. අපි කොච්චරක් ඔගේ 100ට ගානකට වග වෙන්න ඕනද කියලා බලන්න. එතකොට අපිට පුළුවන් මේක බලන්න ධර්ම තත්නාව කියන එක ඒ ඒ ඒ පන්තියට ඇතුල් වෙන්න අඩු ගානේ. නිකන් පන්තියේ අපේක්ෂකත්වය ලබන්නේ. එතකොට බේනසින අපි අපිස් ගති තියෙන රසනාඳුනන ගොම් මෝඩයෝ නැත්නම් නෝන්ජලියෝ කිය. ඉතින් එවැනි රසාඳුන ලෝකෙක නෝන්ජල්කම හොඳයි. රස නාඳුනකම හොඳයි. අසේව නාචු බාලාණම් පණ්ඩිතාණංච සේවනා කියලා. එවැනි බාලයෝ ඉන්න තැනක හුස්මක්වත් නොවේවා. බුදුරජාණන්සේ කියනවා ජන වාතය කියලා. කවුරු හරි හෙලන ලද හුස්ම ගන්න වුණොත් සාපයක්. ඒකට විජන වාතයට යන්න කියනවා. කැලේ තියෙන විජන වාතේ කවුරක්වත් නැ කවුරුත් හුස්ම ගත් එකක් නෙමෙයි තියෙන්නේ ස්වභාවික දෙයි ඒ නිසා අත ගාපු නැති ජලයක් බොන්න හම්බ වෙනවා දැනට සිඩ්නි වල බෝඩ් එකක් දාලා තිනවා නම සැරයක් වතුර රීසයිකල් කරලා ඒක තමයි තියෙන්නේ අපි චූ කරපෙව්වමයි එන්නේ දැන් ඒකම සුද්ධ කළා තමයි තියෙන්නේ සමහර තැන් උතන බොන්න එපයි කියලා ඒ අන්තංගිත මේ නම තැරයක් චක්‍රීකරණය කරන ජලියෝ තියෙන්නේ. කාඩ්බෝඩ් කැල්ලක් ගත්තත් කියනවා මේක චක්‍රීකරණය කරන ලද්දක් කියලා. මොකද ඒ තරමටම අර අපාය කෙරෙන ලෝධිය හැලිය පැහෙන එක දැන් මතු පිටට ඇවිල්ලා. දැන් කැලේකට ගිහලා බලනකො මොනම චක්‍රීකරණයක්වත් නැහැ. එක්කෙනෙකුට අක්කර ගණන් හුලන් තියෙනවා. වාතයේ තියෙනවා ඝන අක්කර ගණන් අපි වාත සාගරේ පතුලට වෙලා ජොල්ලිය හුස්ම ටිකක් බිල ඉන්නවා. වතුර ටිකත් මොකාවත් අත ගන්න ඉඳලා ඉල්ල ත්‍රිලව් කියලා වලිගේ පොඩ්ඩක් ඔබලා එනවා. ගාලල්ලා ඒකේ කිසිම විතක් නැහැ. ඒකේ ඩෙන්ගුත් නැහැ, චිකන් ගුන්නියක් නැහැ, මොකක්වත් නැහැ. මොකද ওই විද්‍යාඥයෝ හදන විස බීජ නැහැ ඒතර. ඔය එන හැම විස බීජයක්ම ඇමරිකාවේ විද්‍යාගාරයක හදලා තමයි මිනිස්සුන්ට දෙන්නේ බෝ වෙන ලෙඩ කියලා. රිලව් එහෙම කැත වැඩ කරන්නේ එහෙම වැඩ කරන්නේ මංක්ස් ඇන් මංකීස් කිව්වම අපි ඔය ජොඩියේ ඉන්න මාත් දැකපම ගලක් ගහලා එලවනවා උඹ. ඒ ආදරයේදී ගලට මෛත්‍රී කරලා මතුරුලා තමයි ගහන්නේ මම. උංගික්ක නැහැ. ඒ නිසා කල්පනා කරලා බලන්න අපි රූප ශබ්ද ගන්ධ රස පොඩ්ඩබ්බ කියන මේ විශේෂයි පොඩ්ඩකට අපි ඈත්ුනේ නැත්නම් අපේ හිත ධර්ම තණ්හාවත් එක්ක වැඩ කරන හැටි. තව තීර්ණ භාෂාවෙන් කියනවනම් කාම තණ්හාවෙන් පොඩ්ඩක් ඈත් වුණාට තමයි භව තණ්හාව තේරෙන්නේ. කාම තණ්හාවෙන් උනත් පොඩ්ඩක්වත් ඈත් වෙන්න චීටියොත් භව තණ්හාවට තදට බැඳෙනවා. ඊට ඊට වැඩි මේකට කියන්න තියෙන වචනේ විකෘති ස්වරූපෙන් එහෙම නැත්නම් විලෝපන ස්වරූපෙන් විභව තණ්හාව අපි බැඳලා තියෙනවා. ඉතින් ඒක ගලව ගන්න නැතුව මැරුණොත් ඉතින් ඒ අනුව තමයි කම්ම නිමිති ගති නිමිති පහළව ඉදිරියට යන නිසා බලන්න භාවනා කරලා පුළුවන් නම් සියලු අරමුණු વિશે ඒ කර්මවලට හිත දාන්න පුළුවන් නම් ඒක විශාල බුදුබණ පිළිගැනීමක්. මම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දානවා. එහෙම නැත්නම් ඇවිදිනකොට ඇවිදින බවට දැනෙන ඒ කාර්මුණට හිත ගියා නම් බුදු වුණා වගේ. ඊට පස්සේ බන්නේ අරමුණේම හිත පාත්තනකොට වෙන වෙන්න දෙයක් නැහැ. අරමුණ එන්නේ එන්නේ එන්නේ සියුම් වෙනවා. අපේක්ෂා කරන්න එපා. සියුම් වෙනවා. අන්න ඒකට අකුල් හෙලන්න එපා. සබ්බ පාපතා කරන්න කියලා යන්න ඊට පස්සේ බලන්න මේ ගෙවිච්ච අරමුණ අතිසූක්ෂම වශයෙන් ගෙවෙනකොට මට බයක්ද ඇති වෙන්නේ? එහෙම නැත්නම් කෙලස් ගෙවෙන ගතියක්ද තියෙන්නේ? නමුත් ඒ කෙලෙස් කෙවෙන ගතියට තෘෂ්ණාවක් තියෙනවද කියලා බලන්න. එහෙනම් කෙලෙස් කෙවිච්චාම ඇතිවෙන මේ ශාන්ත සුන්දර බවට තෘෂ්ණාවක් තියෙනවද කියලා ඒක කඩන්න ආයෙ කෙලෙස් එන්න දෙන්න ඕන. එනවා. ඒකට බය වෙන්න එපා. එතසේ ඒකත් ගෙවෙනවා. ආන්න මෙතන මේ ඇති බව නැති බව, දැනෙන බව නොදැනෙන බව, එහෙම නැත්නම් රූපේ සහ අරූපේ, එහෙම නැත්නම් රූපේ සහ සූක්ෂම රූපේ අතර දැනට ගියොත් විතරක් කෙනෙකුට හිතා ගන්න පුළුවන් ධම්ම තණ්හා වැඩ කරන හැටි සූක්ෂම වශයෙන් අන්න එතෙන්දි තේනවා කොච්චර අසරණද කොච්චර අනාථද මේක කියලා දෙන්න බුදුරජාන්සේ කොච්චර අඩියට අත දාලා තියෙනවද කියලා. ශික්ෂා කරු කරලා සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ගෙනිලා ප්‍රඥා ශික්ෂාවේ තිතාම ගැඹුරු තැනක් තමයි මේ රූප රූප සංඥා බවටපත් වෙනකොට රූපේ විභූතේ නසන්ති ප්‍රපංචකරණයක් නැහැ. රූපේ විභූත වෙනවා. ඒ කියන්නේ බලාන ඉන්න දේ බොඳ වෙලා යනවා. ක්ෂය වෙලා යනවා. ගෙවිලා යනවා. අන්න එතනදී බලන කලබල වෙන්නේ නැතුව මේක මේකට අවදි වෙනවා කියලා අපි සිංහල වචනේ පාවිච්චි කරා. මේකට අවදි වෙලා ඉන්න බලන්න මේ මම භාවනා කරලා බෙච්ච උත්කෘෂ්ඨම தત્වේ. මේක ඒ පැත්ත හොඳයි කියන්න තිබා මේ පැත්ත හොඳයි කියන්න තිබා. ඇති පැත්ත නැති පැත්ත ඇතිපැත්තත් හොඳයි කිව්වොත් නැතිපැත්තත් තරහ වෙනවා. නැතිපැත්ත වෙනකොට ඇතිපැත්තත් තරහ වෙනවා. ඉතින් ඒක නිසා අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියලා සිටියයි කියන්නේ. අම්මා හොඳයි කියනකොට නංගි ඊ කියන. තාත්තා හොඳයි කියනකොට මල්ලි ඊ කියන. දෙන්නම හොඳයි කියනකොට ඉතින් මොකුත් කියන්න දෙයක් නැහැ. ඕක තමයි අස්ත්‍රලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේ ටික දන්නවනම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. කමඨාන් සුද්ධ කරලා හරි කමන්නේ මේ ටික දැනගත්තත් ඒ මාර්ගඵල ඥාන දෙක තුනක් ලබන්න ඕනේ මේක හරියට මේ යන්නේ හිතේ යන්නේ මේ නියාමයි යොකමයි බුදුහමරු ගාවක් තියෙන්නේ. ඕකමයි දේවදත්ත ගාවක් තියෙන්නේ. ඕකමයි උඹ ගාවක් තියෙන්නේ. නිවන් දැක්කත් ඕකයි න්‍යාය. නිවන් දැක්කත් ඕකයි න්‍යාය. ඒ නිසා මේ එක එකන පිටිපස්සේ යනව වෙනුවට අනේ මේක බුද්ධෝත්පාද කාලයක්. අනේ මට හම්බුනේ manussත්ත්ව ප්‍රතිලාභයක්. අනේ මට ක්ෂණ සම්පත්තිය හම්බෙලා තියෙනවා. අනේ මට කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනවා. අනේ මට සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. මට අවශ්‍ය නම් පැවිදි වෙන්නත් ඕන එකම තියෙන්නේ. අපි උදේට හැන්දෑනකම් කොච්චර පශ්චාත්තාප වෙනවද බලන්න. මේ දුර්ලභම වස්තු 6 පෙත්ත කපලා තියෙද්දි බැරල් 6ක් වතුර පිරලා තියෙනවා වගේ. අපි මොනවටද අඬන්නේ කියලා බලන්න. එක්කෙනෙක්වත් ඉන්නවද එහෙම අඬන්නේ නැති කෙනෙක් බලන්න මේකේ. අනේ අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා නටනවා. එතකොට වෙන්නේ මොකද්ද බුදුහාමර නිග්‍රහයක් වෙනවනේ එතන. ධර්මයට නිග්‍රහයක් වෙනවනේ එතන. තමන්ගේ සීලයට නිග්‍රහයක් වෙනවනේ එතන වර්තමාන මොහොතට නිග්‍රහයක් වෙනවනේ එතන. ඒක ගෙවන්න ඕනේ. ඒ වෙනස සක්විති රජපැටියෙක් වගේ සාක්‍ය සිංහියෙක් වගේ මගේ ලොකුම පින්කම ලොකුම සම්පත්තිය තමයි වර්තමාන මොහොත වරින් වර මම එනවා ආන්න ඒක සඳහා වැඩිවීමට ඒක දියුණු කිරීමටයි මම මේ කටයුතු කරන්නේ අන්නෙම දියුණුවට කටයුතු කරන පිරිසක් ළඟ හිටියත් ඇති ඒකට අපි කියනවා ධම්ම දන්නා එකත් අතහරින්න ඕන එක ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේව ධම්මෝ කියලා බුදුහාම කියනවා උඹලා කොච්චර ආසාවෙන් රැස් කරන ධර්මයක් මහණින් ඔබලට අතාරින්න වෙනවා අධර්මයේ ගැන කුමන කතාවද කියලා. ඒ නිසා ඒක පැත්තකට යන්න එපා. බුදුජානනාංශي අපි මේ සීනි බෝල දීලා චොක්ලට් දීලා රවට්ටලා යන්න හදන්නේ යථාර්ථය කියලා දෙන්න හදන්නේ දෙකම පෙන්නලා එකකටවත් අහු නොවි. උබෝවන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අපි සම්බුද්ධා කියලා අන්ත දෙක තේරුම් ගන්න නැතුව මම දාල්ලන්න බෑ. ඒ නිසා ඒකාන්තයකට වෛර කරන්නත් ඒකාන්තර ප්‍රේම කරන්න හදන තාක්කල් එකත් පොට්ටෙක් වගේ අපි. අපිට ඇති ගැඹුරු පේන්නේ නැහැ. දෙකම එන්න අරින්න දෙකට නොසැලෙන මන සදාගත්තොත් අපි ධර්ම තණ්හා විසෙයි ඒ පන්ති අපේක්ෂකත්වය ලබනවා. ඒක මට සහතික කරන්න බෑ. මේ වගේ කේටි භාවනා වැඩමුළු වලදී නමුත් මේ පණිවිඩය ලැබුණා නම් තමන් ලැබපු ඒ කාම රූප තණ්හා සද්ද තණ්හා විශ්ේ ලැබෙන පණවිඩේ හරහා මම කොහොමද මගේ නැව පදවන්න ඕන කියන පණවිඩේ ලැබුණා නම් ඒක වැඩමුළුවේ සාර්ථකත්වයේ බාටපත් වෙනවා ඒක සඳහා තමන් මෙතෙන් ලැබුව අත්දැකීම් ටික විතරමයි වැදගත් වෙන්නේ නොලැබුව අත්දැකීම් අවශ්‍ය නැහැ තමන් ළඟ තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත් නොලැබිච්ච දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ අන්නේ තියෙන දැනුම සහ තියෙන අත්දැකීම් අන්නේ ඒ ඇතත් නැතත් දෙකටම සමහිත ඇතිවීම සඳහා හිත යෝන්සෝ මනසිකාටපත් කරගන්න මේ ධර්ම දේශනාව දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනාවේ දේශනාව නැතර කරනවා ඒක දේශනාවලිය સમાප්තිය බවටපත් වෙනවා ශිළු දිනාට ඒ සාන්තිය ඒ නිර්මල සපත අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා